සත්‍යයක් ඇති වෙලාම කරගත්ත දෙයක් නෙමෙයි. ඒකේ කරගත්තා. මේ අවස්ථාවකදී වසවර්තු මාර්යා බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා කියනවා. අනේ ස්වාමීන් ඉක්මන් කරලා බේරගන්න. ලොකු අපරාධයක් මෙතන මේ වහන්සේගේ ශාසනය තුල. මෙතර ಗುಣ ප්‍රසිද්ධිය කීර්තිය ලබා ගන්න පුළුවන් හැකියාවක් දී ජවහන්සේගේ ශ්‍රාවකේ බෙල්ල කපාගෙන මැරෙන්න හදලා. අනේ ස්වාමීනි ඉක්මන් කරලා බේරගන්න කියලා මේ විදිහට මාරයා බුදුරන් වහන්සේලාට අපි ඉඳන් ඉන්නවා. ගෝලිකහාමුදුරන්ට දීලා කියලා ගිහින් තමයි ඒක වළක්වන්න බැරුව විදාර ගිහින් ඉන්නේ. බොහොම කරුණාවෙන් වායි කියනවා. කියන්නේ ඒක මොකද බුදුරන් වහන්සේ දේශනා කරලා තිබුණා. ගෝධික මේ යන්න මොහොතකට කලින් හරි අරිහත්ත්වයටපත් වෙනවා. මේ බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මේක මානව දිව්‍ය බුද්ධ දන්නවා. එක්කෙනෙක් තව මොහොතක් හරි තියාගන්න බැරිවත් මේ පැවැත්ම දුරු. කොහොම හරි මුලා කරගත්තා නම් පැවැත්ම විදිනන්න කවුරුද? මගේ විදිහෙන් ජයගන්නේ. දැන් මේකෙන් වෙන්නේ අප්‍රමාදව මොහු ඒදී ජය ගන්නවා අර කිව්වත් නෑ වෙනස් වෙන්නේ නෑ. නිකා හරි හන්දේටපත් වෙනවා දැන් කොයි විදිහ හරි කොයි විදිහේ. මේ වචනේ කියනකොට එයා බෙල්ල කපාගෙන ඉවරයි. වේදනා වේදනානුස්සතිය මුල් කරගෙනම ඒ අවස්ථාව තුළදී ඉවසිලි යුක්ත යථාර්ථය දැකලා ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා පිටුමා පෑය. අරිහත්ත්වයටපත් වෙලා පිටුමා පෑය. අර බෙල්ල කපා ගන්න අපේ. සුළු මොහොතක් වේ. දැන් මෙතෙන්දී හොඳ වැදගත්ම දෙයක් අපිට ඕක නෑ තේරුම් ගන්න තියෙන්නේ. දැන් සියදිවි හානි කර ගැනීම ප්‍රාණඝාතයක් කියලා මිනිස් ඝාතනයේද වැඩෙනවා නම් මිනිස් ඝාතනයක් හෝ ඝාතනයට උදව් දුන්න කෙනෙක් ඇත්නම් ඒ මොහොතේ පාරාදීනවා. හාමුදුරුවෝ එහෙනම් උන්වහන්සේට පරාජිකාරවපත් වෙලා අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙම ගැතිුණා. මාරේ උඹේ වැඩක් මෝ බලා ගැනීම මගේ මගේ ශ්‍රාවකයෝ මෝඩ වැඩ කරන්නේ. සුදුසු දැන සුදුසු මේ කරගන්න. උඹේ වැඩක් මෝ බලා ගැනීම කියලා වැඩ. දැන් මොකද මෙතන සිද්ධ වෙන කාරණයක් තියෙන්නේ. සියදිවි හානි කර ගන්නවා කියන එක මිනී වැලීමේ පාපයට සම්බන්ධ වෙන්නේ නැහැ. වෙන ප්‍රාණඝාතය කිරීමේ පාප කර්මයට ළමගේ ජීවිතය හානි කර ගැනීම සම්බන්ධ වෙන්නේ කෙනෙක් විසින් තව කෙනෙකුට ඒක කළොත් තමයි ඒ බුද්ධලයා ප්‍රාණඝාත පාපයට සම්බන්ධ වෙන්නේ. අර තියෙදි හානි කරගත්තා වූ කාරණේ බලන්න. ඒ අනුව ඒ අනුව වෙන පාපයක් ඔහුට එනවා පාපයක් හෝ හේතුවක් අනුව ඵලයක්. දැන් සමහර අය ඉන්නවා අනුන්ගේ පරිගණක තීව්‍ර හානි කරගන්න. මම මරාට පස්සේ උන්ට තේරෙන්නේ. හොඳ වැඩක් කරන්න හදන්නේ. වෛරින්ද ප්‍රෝධිත පරිගන්න බලාගෙන තමන්ගේ ජීවිතය හරි කරගන්න කොටසක් තියෙනවා. කාට හරි ණයතුරුස් වෙලා ඔක්කොම වෙලා ඉන්න ණයකාරීන්ගේ බේරෙන්න බැරුවහම එහෙමත් බේරෙන්න මොකද කරන්නේ ඊට වඩා හොඳට වැරණ එක කියලා එහෙමත් කරනවා. ගහලා බැලලා ගහලා මල කබල කොටලා ආයි දන්නේ ඒ විදිහට මම මැරෙන්නේ කොහොමද කියලා මොනවා හරි විල වැරණ. මේ තව කොටසක්. එහෙමත් කෙනෙක් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි විදිහකින් හිරේ විලංගු යන්න වෙයි බොහෝ කාලයක් ඉඳ වෙයි. මේකට මේකට අහුනොත් තියෙන ඒකෙන් මැරෙයි. තව කෙනෙක් ලැජ්ජාවට මොන දෙන්න බෑ මට මේක සිද්ධ වුණාට පස්සේ කියනවා. එහෙමත් මැරෙයි. දැන් සියදිවි හානි කරගන්න নানা ආකාර ක්‍රම තියෙනවා. අසනීපියන් ලෙඩ රෝගියෙක් හිටලා කාලයක් ඉන්නකොට මෙහෙම දුක් විඳින ජීවත් වෙන සැදී හොඳ මැරෙන්නේ කියලා. එහෙමත් නැරනවා ඉන්නේ. දැන් මගේ මේ ජීවිතය අනිත් අයට කරදරයි. මටත් දැන් කරගන්න කාරී ඉස්සර කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ මේ ගුරු කාය දරාගෙන මෙතෙලා ඉඳලා මොනවා කරගන්න. මේක මටත් අනුන්ට කාටත් දැන් කරදර වෙන එකක් නිසා මොකටද මේක තියාගෙන ඉන්නේ කියලා එහෙමත් නැහැ බයි. දැන් මෙන්න මෙතෙන්දි ගත්ත අදහස අනුව තමයි ඒකේ හේතුඵලෙ එන්නේ. ඒ මැරලා ගිහලා ඒ රෝගී උපන්නාම පරලෝ ගන්ධබ්බ නෑ අන්තරාභාවික කියන ඔතෙන්ද ගියහම. ඒ ගති ලක්ෂණේ හේතුඵලය එතනක් ක්‍රියාත්මක වෙනවා. අපි දැනුවත් වෙද්ද සමහර අමනුෂ්‍ය ඉන්න අය වැරලා ගියානේ. ඒ අමනුෂ්‍ය ලෝකේ දෙන මෙලෝ ඉන්න පොලිස් කාර්යයක් දැක්කහම පැත්ත පරාද නැතුව දුවනවා. එහෙම අමනුෂ්‍ය වෙන්නේ. ඌ තවත් බය පොලිසිය. පොලිසියේ අරු වෙන තියෙන පැනලා එකක් බේරෙන්න හැදලා එකක් බේරෙන්නවලු මේ තීන්දුව හානි කරගත්ත එක්තරා පුද්ගලයෙක්ගේ මානසිකත්වයේ හැයි. දැන් එයා මේ ලෝකෙදී මේ කියවි මේ මෙලෝ දැන් ඉන්න පොලිස් කාර්යයෙන් ඉන්නවා දැකන යනවා දැකන පොලිස් හැදුවම තමයි. ඒ ලෝකෙින් නෙමෙයි එකක් දකින්න. ඒ වගේම මේ කරපු වංචාගත ගති නිසා එයාට නැවිලා පේනවා. පොලිසියෙන් ඇවිල්ලා පොඩු කරන්නේ. කොච්චර හරි හැංගෙනවා දුවනවා හැංගෙනවා දුවනවා අර හැංගෙනවා මෙහෙ හැංගෙනවා ඔක තමයි වෙන්නේ. දැන් ඔකත් එක්තරා විදිහක භූත දුක්ඛය. අර පාප කර්ම ගෙවිලා ඉවරෙනකම්ම ওই දර්ශන එයාගේ මනසට එනවා. අර දුක විඳින්නව. දැන් ඔහොම දේවල් කියනවා. ණය දෙන්න ණය දෙන්න වෙනවාට මගල්ලා නම් සියදිවි හානි කරගත්ත එක. අර ණයකාර වෙනවා වෙනවා. එකට නැගවත් ඉන්න ඉක්වේ. ඉන්නකොට බලනකොට උඩ හෙනවා. බලනකොට ඉතත් එන්නේ එන්නේ හැනවා වගේ බැරි ගබේනවා. ඉතින් කෙලවරක් නැතුව අසහනින් දුක් වෙවි, දුවනවා, නගලනවා මෙහෙම වෙනවා. දෙදර මිනිස්සු වයින්වා කියලා මැරිච්ච එක්තරා මිනිස්සු එයා දැන් කියනවා වන් බෙල්ල වල දාගන්න හිතනවා කියලා. මැරි මැරිච්ච එක දැන් හිතන්නේ එහෙමයි. දෙදරයි වයින්වට ඉවසා ගන්න බැහැ දැන්. දැන් කරන්න දෙයක් නෑ. අර පුළුවන් වෙලා නම් අල්ලගෙන දමලා මොන හැරි රමලා ගහන්න පුළුවන් මම මේ කය දීලා. දැන් මොකද කරන්නේ? ඉවසන්න බෑ කියලා බිල්ල වැල් දාගන්නවා. ගන්දන්ද. දැන් පොඩි මානසිකත්වයෙන් දුකක් නෙමෙයි එතන ගිහිලා විඳින්න. එතන ගිහිලා බේරෙන්න බෑ. මෙලොවින් බේරිලා පයින් හැදුවර මස්ලි එකයි ඇත්තම අර අසාධාරණේ බේරෙන්නේ. කවදාවත් ඒකෙන් බේරෙන්න තැනක් හම්බ වෙන්නේ. ඒක 10000 වෙනකින් ප්‍රබල වෙලා හිටන් එතන විඳින්න බෑ. මෙහෙම ක්‍රම හතරක් තියෙනවා. ඉතින් මේකෙදි මේ මේ බුද්ධිලේ සියදී නසාගන්නේ මොන හේතුවක් නිසාද කියන එක ඒ ආගේ හේතු බලනවා නිගමනය කරන්න ඕනේ. අපි කියන්නේ නැහැ මොන හේතුවෙන්ද ඒක උනේ කියලා. සමහරලාට අන්‍ය බුද්ධලෙයින්ට නැගෙන්න වැඩසේට අවශ්‍ය වෙච්ච උදව් දුන්න ඒවට හේතුකාරක යොදපු ඒ බුද්ධලෙයින්ට ඒකේ විපාකයක් වශයෙන් Tamanta ජීවිත විහානි කරගන්න එන කර්ම විපාකයක් දෙන්නත් ඒ වෙලාවේ යාට ඉන්න තරමක් ඉන්නේ අනිත් දේවල් මැද. ඉත රිදෝන ඒවාමයි. මැරෙන්න හිතෙන ඒවාම තමයි යාට ගලාගෙන ඉන්න පටන් ගන්න කර්ම විපාක වශයෙන්. අන්ත දුන්න දීම ආපහු. අන්න ඒ වගේ අවස්ථාවක් තුළ යම් කිසි පුද්ගලෙක් එහෙම මලොත් එහෙම. මේ කර්ම විපාකයේ මුල් කරගෙන ඒ නිසා ඔහු ඒකෙන් විවහ ගන්නතර එහෙම මලොත්. හැබැයි ඒ පුද්ගලයා තරගවගේම අර පොඩි ඉන්නවා. මේ මිනිස්සු අපිට කන්න බොන්න දීලා දැන් දරුවන්ට කන්න බොන්න දෙන්න දෙමව්පියෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා. දැන් දරුවන්ට දුන්න දෙන්නා දරුවෝ දෙන දේ ගන්න හිමිකමක් තියෙනවා. දරුවෝ පින්පෙත් කරලා පුණ්‍යානුමෝදනාවක් කරනකොට ඒක ලබන්න ඕක පන්න මොඩ දීලා තිබිච්ච නිසා. දරුවෝ දෙන දේ ලබන්න හිමිකමක් ඒ ආගමියාතකෝ තියෙනවා. ඒ තේරිය හරියට විය කියලා. ඉතින් ඒ අය දැනගත්තා නම් මේ ලෝකයා ඒගොල්ලෝ ඥාන සම්පන්නව දකින්න ඕනේ. කෙබඳු ආකාර හේතුවක් උඩද මදි. ඒක ඒගොල්ලෝ දකින්න ඕනේ එතන. අන්න ඒතකොට දැක්ක හැටි ආපු විභාගයේ කනුකුල මොහු මෙබඳු සංකාරයක් ගොඩනගපු එක විභාගය මේ අනුසාරේ මාවි කියලා. මේ මරුණ හේතුව එදින් දකින්න. අන්න ඒක දැකලා ඉවරලා ඒ ඇති වුණා වූ යක්කිසි කෙනෙකුට කරපු අරන්තේකමක් තිබුණා නම් මොනවා හරි හිම දෙයක් නම් සිද්ධ වුණේ අර වෙච්ච වැබැද්දිය බලලා. ඒ පුද්ගලයාගෙන් කවදා හරි සතර ඒබඳු වැබැද්දින් සිද්ධ වෙලා තියෙනවා නම් ඊට ප්‍රතික්‍රියා කරනවා. යහපත් පැත්තේ දෙයක් කරනවා. අන්නේ පුණ්‍ය අනුමೋದනාව උදව් කරන්න පුළුවන්. ඒක තමයි එතන වෙන තියෙන සිද්ධාන්තය. බෝධියක් ළඟ පූජා කළා කියලාම ඒක හරියන්නේ නැහැ. දැන් බෝධි පූජා කියන වචනේ අද බොහෝ කරම සම්මතයෙන් අරන් එන එකක්. ඒක පසුතලයක්. යම් කිසි අමනුෂාදී පිළිස්සොල් ඒ ඒ සංඥාවන් ලබා ගැනීම එක්තරා පසුතලයක් තමයි උත්සව. මේ වෘත්තාධිග්‍රහිතේ ඉන්න දේවතාවෝ ඉන්නවා. ඒව ඇතුලේ ඉන්න භූමාතු දේවතාවෝ ඉන්නවා. ඒ වගේ අයගේ මෙහෙයවීම් තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඉන්නේ විමාන පිටාන තියෙනවා. ලෝකපාලක දේවතාවෝ කියලා කොටසක් ඉන්නවා. ඔය මැරිච්ච මැරිච්චාගේ ඒ දමල අනාථ වෙලාන්නේ ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒකට ගැළපෙන පුද්ගලයන් අතරට ඒගොල්ලෝ යොමු කරගන්න. සමහර ලාට ඒගොල්ලෝ අතරක් තියෙනවා යම් යම් ආකාරයෙන් දැනුවත් කරන්න පුළුවන්. එහෙම හිතුවොත් ඒ අය යම් විදිහට දැනුවත් කරලා අවු සුමිද මුද කරන්න බලනවා. එහෙම දේවත්වයට සම්බන්ධ භූමාතු දේවාදී කොටස ඉන්නවා. සිහි ගන්නනවා කියලා කියන්නේ. එහෙම දේවල් කරනවා. තමන්ගේ නෑදෑ දැන් යාට සීය නැතුව නිදි නැතුව ඉන්නකොට. යාට සීයදී කරෝන. ඔබේ ගෙදර අහවල් දෙනයි. ඔබට අද දානයක් දෙනවා ඔබේ ගෙදර ඔබ වෙනුවෙන්. මෙන්න මෙහෙම ආයෙත් දෙන්නේ. යන්න බෑ නෑ යන් අපි එක්ක යන්න. ඔය ආදී අතර ඒ උදව්ව හරි කරනවා. එහෙම කරලා ඒ අවස්ථාව කරලා දැන් වෘක්ෂ දේවතාවෙක් ඉන්න ගහක් මුල් කරගෙන. එහෙම තැනකට යනකොට ඒවට සම්බන්ධ දේවතාවෝ අන්නේ සේවය කරලා දෙනවා. සමහර එන්න බැරුව ඉන්න අමනුෂ්‍යයා එතනින් පිරිස කවුරු හරි යවලා හිටන් ගෙන්නා දෙනවා. එයාට කියා දෙනවා. ඔන්න ඔබ වෙනුවෙන් මේ ටික කරන්න. ඒ පිට අනුමෝදන් විලා. මේ යහපත් දේ සතුටු වී. මේව කෙනෙක් වටිනාකම පිළිලා දෙනවා. අන්න එහෙම උදව් උපකාර කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වල බෝධියක් ළඟ වැඩ කරගෙන පූජා දීීමේදී අන්නේ පසුබලය හැදිලා එනවා. එබඳු පිළිසෙයි. ඒක ආයේ නරක නැහැ ඒ හිතේ. බෝධියක් ලඟන්නා කරන්නා පූජා බෝධි පූජාව කියන එක ඒක අත්‍යකාර්යය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙනා යම් මාත්‍යයක් නැද්ද? ඒකත් බෝධි. ලෝත්‍රා බෝධිය, පත්‍යේක බෝධිය, ශ්‍රාවක බෝධිය කියන සුන්තරා බෝධිය කියන යෝගද කියනවා. ඒව ගස් නෙමෙයි. ඒ කියන්නේ මාර්ග තුන. මේ මාර්ග තුනට ඇදිලා ඉන්නා යම් කිසි පූජාවක් කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට. ඒකත් බෝධි පූජාව. ඒක හරියට. වෘක්ෂයක් ළඟ කරන පූජාවත් එක අර්ථයකින් බෝධි පූජාව. ඒ තව අර්ථයෙන් මේ කියන්නේ. දැන් බෝධි පූජා කියන වචනේ නානාත්කාර අදහස් තියෙනවා. පූජා කියන වචනේ නේ පූ කියන්නේ ආහාරය. ජා කියන්නේ ජනිත කරනවා. ආහාරය ජනිත කරන්නේ යමකින්ද ඒක පූජාව. යම් කෙනෙක් පිනක් කරනවා නම් පුණ්‍ය ආහාරයක් උරු ජනිත වෙනවා. පුණ්‍ය ඵලයක් ජනිත කරන නම් ඒකත් ආහාරයට ජනිත වෙනවා. ඒකත් පූජාවක්. නා පූජා කියන වචනේ අර්ථය ඒකයි. නිරුක්තිය. අතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටත් ආදර කරන මාර්ගයටත් බෝධි කියනවා. එකක් තමයි නිර්ල සත්‍යයේ යථාර්ථය පෙන්වා දෙන්න පුළුවන් සර්වඥ සාඥාණි නැත්නම් ලෝතරා බුද්ධත්වයට එක්ක ලබන්න පුළුවන් අධිහත්ය. ඒක ලෝතරා බෝධිය කියනවා. යම් කිසි කෙනෙක් අන්‍ය ආධාරයක් ගන්න නැතුව තමන්ටම ධර්මය අවබෝධ කරගන්න මඟක් පාදා ගන්න ඥාන ශක්තිය පහළ කරගන්න. අමුද්දෝත් පාද කාලවල යථාබෝධයෙන් අරිහත්ත්වයටපත් වෙන හේතු වාසනා ලබා ගන්නවා. ඒකට කියනවා පච්චේක බෝධි මාර්ගය. බුදු පියාණන් වහන්සේ නමගේ බණහලා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ ශාසනයත් තුළ ශ්‍රාවකයන් වශයෙන් අයිහතරපත් වෙන තියෙන වැඩ පිළිවෙලක් තියෙනවා ඒ වැඩිද වන්නවා. ඕනේ නම් ශ්‍රාවක බෝධි. අන්නේ තුනේ කොයි එකට හරි ඒකට අවශ්‍ය කරන්නා වූ ආහාරය පුණ්‍ය ශක්තිය ජනිත කරනවා නම් යම්කිසි වැඩක්. ඒ සියල්ලමත් ඒ අර්ථයෙන් බෝධි පූජා. බෝධියකින් යම්කිසි ආශිර්වාදයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනකොට එහෙමත් ක්‍රමයක් ලෝකේ තියෙනවා. බෝධීන්ට අනිද්දුවිත ඉන්න දේවතාවෝ ඉන්නවා. ඒ ගස් තමයි ඒගොල්ලන්ගේ විමාන. ගයෙන් කියන විහිදෙන කිරණ ශක්තිය වලින් ඒගොල්ලන්ගේ විමාන හැදිලා තියෙනවා. ගහ බොහෝ කාල ජීවත් වෙනවා නම් දේවතාවෝ කැමතියි. දැන් අපේ ධර්මයේ කොටසක් පෙන්නනවා මාළුවා කියන වැලි. බීජේ බොහොම සියුම් එකක්. අනික කාටවත් හිතා ගන්නත් බෑ. ඒකනම් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මාළුවා වැලක බීජයක් උලගේ ගහගෙන ගිහිල්ලා. යම් කිසි මහ වෘක්ෂයක් ළඟ වැටුනොත් ඒ වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාවයන් කියනවා විශාල වශයෙන් අඳන්න පටන් ගන්නවා දුක් වේට පටන් ගන්නවා. විනාශයක් ළඟ වුණා කියලා. මොකද හේතුව අර පුංචි ඇටේ උනා. ඒක පැලෙලා ගියාට පස්සේ මාළුවා ගැන කොහොම කෙන්ද වාගේ පටන්ගෙන ගිහිල්ලා. ගහේ ඉතිලා ගිහ මුළු ගහම වහගෙන ගහ වෙනසෙනකම් වැල් ලියනවා. ඊළඟ වැලේ වරතයි වැලේ තියෙන හේවන්ත ගොතුනහම ගහේ දැල්ලා කොලයක් නැරලා ගියාම ගහ නැරද යනවා ඒකේ බර. ඒ වගේම ඒ බරද ගහ කඩාගෙන. දේව විමානයක් තියෙන ගහක් ළඟට මාළුවාට වැටුණොත් එහෙම. දේවතාව අඳන්න පටන් ගන්නවලු අපිට විනාශයක් වෙන්න දෙනවා. ඒ මොකද වෘක්ෂයේ විනාශයක් වුණා කියන්නේ විමානේ විනාශ වෙන්න වෙනවා. හදාගත්ත විමානේ දාලා යන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෘක්ෂ වලට අධිකෘත වෘක්ෂ වල තියෙන කිරණවලින් තමයි ඒගොල්ලන්ගේ විමාන හදාගෙන තියෙන්නේ. යමද වෘක්ෂයක් ආරක්ෂා කරලා යම් කිසි කෙනෙක් ඒකට රැකපස්ථාන කරනවා. අපි අදම කරන්නේ විමානදී වෘක්ෂය ආරක්ෂා කරනවා. අර මිනිස්සු ඒකට අපිට පෝෂණයක් ලබා දීලා යහපතක් කරනවා නම් අපිටත් ඒක බොහෝ සතුටිකත්වයට හේතු වෙනවා දේවතාව සතුටු වෙනවා ඒක. මෙයා බෝධිය කියලා වතුරක් කරගුණාම කොහොමද නිහඬ දෙයක් වෙන්නේ කියන එක ඔන්න ඔකයි හේතුව. ඇසත් බෝධි විතරක් නෙමෙයි නුග ඒ වගේ මුල් ඔය ආදි වශයෙන් ඉන්න බෝධි වලත් ඔය දේවමාන තියෙනවා. දැන් බැරණි ආය මේ ඉරිසි වාසිතේ තිබෙන්නා වූ අපි කටේතෝල්දි වෙලා තියෙන මේ මේ જાතියේ උස්ස හිතවල නැහැ මේ උස්ස තියෙන තැන් වලට සුද්ධ කරලා ඒ ස්ථානයේද සුදු වැලි අතුරලා පිරිසිදු ජලය වක් කරලා මෙන්න මේ විදිහට හටිරු කරලා ඉතින් මේ දෙවියන්ට කියන්න කියලා. ඒ ආරක්ෂාව හරිසුවල පස්සේ අද අපි හිතනවා මාළුවා වැල පැලවිලා එනකොට කවුරු හරි ඔතන සුද්ධ කරනකොට මාළුවා වැල ගලවා දැමා මිනිහ. දැන් දේවතාවට කොච්චර හසුරක්ද? මගේ විමානයේ විනාශෙන්න තිබිච්ච මාර්ගයක් වගේ තිබිච්ච පැලේ මං ඇටේ වැටිච්ච වෙලේ නම් දැන් මගේ විමානයේ විනාශෙ විදිහට හිටියේ. මෙදාවත මිනිස්සේ කැවිලා. වටපිටාව සුද්ධ කරලා අර පෙළේ ගලවා දාලා කියන්නේ යන්තම් මගේ විමානයේ උත්තේ බේරෙනවා මේ මනුස්සයාට මම උදව් කරන්න දෙන්න පුළුවන් සුතවුල හරගෙන දෙවි උදව් කරන්නේ දැන් මෙහෙම ක්‍රමයක් තිබිච්ච නිසා මේ ක්‍රමී ඊටිවරු දන්න නිසා ඒ අය අපල උපද්දවා මොනවහරි කියනකොට දේවාශීර්වාදයක් ගන්න ඕනකමක් තිබුණාම කෙනෙකුට කියනවා. මෙන්න මේ බඳු උත්සයාට ළඟට ගිහිල්ලා මේ උත්සේ වටේ සුද්ධ කරලා හිටන් ඒ ඉස්සන් හැකවල හරසලා ජලයේ සපේලා මේ විදිහට රෙන්දි කියන්නේ. ඒ උෂ්ණදේ තාම පිට වෙනවා. වෙන්නේ කොහොමද? ඒවා බොරු නෙමෙයි. බුදුරජාන් වහන්සේ ඒවා තහනම් කළා නෑ මිත්‍යා දෘෂ්ටි කියලා. මෙලොව අභිවිද්‍යාව බලාපොරොත්තු වෙන යම් දෙනෙක්ට නම් යම් දේවතාවයෙකුට අනුරුදීන කටයුතු කරලා දෙනකොට සතුරු වෙන දේවතාව අතවරිය කාරසා කරනවා වගේ මනුස්සයව ආරසා කරනවා. දිව්‍යන්ගේ ආශිර්වාද ලබන්නා මනුස්සයර අභිවිද්‍යාවට පිළිවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මිත්‍යා දෘෂ්ටි කියන දේශනා කළේ නැහැ. අව තද වෙනකොට හදාගෙන තියෙන්නේ ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි වලින් කියනවා. මේක අපි නොදන්නකමට කරන දේවල් නිසා බුදුදාන වහන්සේ දානක් කරපුවා. බුදුදාන වහන්සේ දේශනා කරපු දීපදනක පිළිලා තියෙනවා. විත්ත වීත පෙන්නපු අවිද්‍යාවේ පෙන්න ධර්මයේද එකක් තමයි දේවතාවන් උදෙසා යම් කිසි ආකාරයකින් දාලිය මහතින් හරි හම්බ කරන දේ පූජෝපහාර සිද්ධ කරලා කිම්පෙත් දෙන කටයුතු කරනකොට ඒ සතුට වෙන දේවතාවා අතදරුවේ ආරක්ෂා කරනවා වගේ උර ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබන්නා කොට අභිෂ්ඨයේ පිළිසීමක් නැහැ කියලා. නිශ්චයිත සත්‍ය අපරිහානීය ධර්ම දේශනා කිරීමේ 6 වෙනි අපරිහානීය ධර්ම යෝගයි. මේ බුදුරණාහි කියන නිත්‍යාදිෂ්ඨියපත් වෙනවා කියලා. පුනීත වසකාර කියන දෙන ගමක් හදලා දෙවියන්ට බාර කරලා ඒ කටයුතු කරලා පස්සේ බුදුරණාහි අපේ සංඝයා අපේ දානයක් දීලා ඒ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මේ බුදුරණාහි දේශනා කරන යම් කිසි මිනිසෙක් අදහන දේවතාවෙකුට තමන් දාඩිය මහතින් හරි හම්බ කරගත්ත දෙහි දන්පේට දෙවලා ඒ පින් දෙනකොට ඒ සතුරු වෙනා වූ දේවතාවා මව් කෙනෙක් තමන්ගේ දරුවා ආරක්ෂා කරනවා වගේ අපලාරුවේ හතිනවා වගේ. ඒ මද සීතා ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ කොට අභිවෘද්ධිය මිස පිළිමක් නැහැ කියලා ඒ දේශනා කළා. දෙවියන්ට පූජාවක් තියන්න එපා කියලා බුදුරණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ කියලා විද්‍යාවෘත්තියක් කියලා පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් තුලදී යම්කිසි වෙලාවක පුද්ගලයින්ට වෙන්න දින විනාශය පවා নানা ආකාරයෙන් ගලවා ගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. දැන් පොයි සාධ මේ සහ සුතෝම හදිරෝ ගැන අදහගෙන දෙනක තියෙනවා. පොයි විසාද ගිහිලා ඉඳන් මොකද කරන්නේ? කැලේ පැල පැල ඉඳන් මොකද මිනි මත් ගන්න පටන් ගෙන. මහරජ කෙනෙක් වෙලා හිටපු කෙනෙක් ඒ කෑදරක මත් අරගන්න බැරුව රජකමත් අත්හැරලා රාජ්‍යයෙන් පැනවුවට පස්සේ හැංගිලා ඉඳලා මිනි බලාගෙන ගිරන්න මස් හදාගෙන කාලා එහෙම දියක් දෙනා කැලේ වැද්දවා. මේ බුද්ධලේ රාජපුරුෂයෙක් අහු වෙනාට බය පැනලා යනකොට. උලක් ඇවිල්ලා පතුල හිල්ලලා අනිත් පැත්තේ මතු වුණා. හැබැයි අල්ලගන්න බැරි වුණා හරි ශක්තිමත් පුරුෂයෙක් කොහොමරි පැනලා ගිහලා නම් ගිහලා අත්තිවල බලන බලවලා තියෙනතනක ඇදගෙන වැටුණා. පැය ගානක් යනකම් සිහියාවේ. එතනම ඉඳගෙන මොකද දන්නේ යන්තම් සිහියාවට බස්සෙ. එතන නුගරුස්සයක් තියෙනවා නුගරුස්සේට සීගලා කියනවා. අනේ దేవතාවුනි මාව හනිප කළා දෙන්න. මම ඔබට විශාල වාරයක් ඔප කරනවා. විශාල බිලි පූජාවක් දෙනවා. අර దేవතාව එකදා හම්බන්දු වෙන්නේ නැහැ ඒ කියන ජීවන. අර කොළ වැටලා ඖෂධ කොළ වැටලා තිබිච්ච කහටක් ගැනලා තිබිච්ච කහට ගැනීලා. අර පොලිසාදරි කපුලේ තුවාලේ හොදවනවා. පොරිහාද කල්පනා කරලා දේවතාවා තමයි මේක හොඳ කරලා දුන්නේ. එහෙනම් මගේ බාරේ ඔප්පු කරන්න ඕනේ කියලා හජවරු 100ක් ගෙනහල්ලා. මහා ගිනි වැලයක් ගහලා. අකුරු වලින් අල්ලා උඩ ඉඳලා. අර ගිනි වැලේට ගින්දර තියලා පුච්චලා කියන්නේ නුගේ ඉන්න දෙවියන්ට වාරයක් මම ඔප්පු කරනවා කියලා හැප්පුවා. අජවරු 99 දිනේ ගේනකොට දැනගත්තා මේක දැන් අනිකක් ගෙනහලා මේ ඔක්කොම පුජ්ජන මහ අපරාධයක් කරා. අර දෙවියෙක් හිටියනු. ඒ దేవතාව මිනිස්සෙකින් ඇවිදලා කියනවා. ඒ උඹට ඕන උනායි කියන හදන මේ වැඩේ කරන්න බෑ. දන්නා මහබෝසතාණන් වහන්සේ මහා ඥානවන්ත. මොන තාලෙන් හරි මේක බේර ගන්න. මේ අනික හදවලු බේර ගන්න. ඒ නිසා එයා හිතුව මට මේ බිල් එපා කියලා මම කියන්න ඕනේ කියලා. නැත්නම් කියලා බාර ගන්න තියෙන්නේ. පුතෝසෝම රජුරෝ ගෙනහලා නම් බිල් එක ගත්තේ නැහැ මට අනික අනු ළමේ වැඩක්. පුළුවන් නෑ ඒක කරපන්. දැන් ඔය කියන්නේ මොල් කරගෙන මොකද කරන්නේ අන්තිමට සිද්ධ වෙච්ච හිද්දියදී අන්තිමට සත්‍යයේ වේගලා අර ඔක්කොම පිළිතුරු කරලා අර ඔක්කොම කායි තම තමගේ රාජධානි වලට ඇල්ලලා සියල්ලන්ටම අවේදානිය ලබා දෙනත් මග බැහැ. දැන් මේ දාදි ඒ කාරණේ කරන දන්න ඥානවන්තයෙක් ඒකට ගන්න හැදී විල්ලට ගන්න නෙමෙයි. අර බුද්ධිලා සුද්ධ කරන්න පුළුවන් බුද්ධිලේ ලෝකේ ඉන්නවා කියන්නේ ඇත්ත නිසා දේවතාව. දැන් මේ වගේ දේවතාව පිළිබඳ විනාශයක් වෙන්න යනකොට নানা ආකාරයෙන් ඒක දැකලා නොඑක් නොඑක් උපක්‍රම ජීවි ඒවත් බේරලා දෙනවා. මේව හැකියාවක් තියෙනවා. එහෙම උපක්‍රම සිද්ධිය බේරන්න පුළුවන් කමක් තියෙනවා. කල්තියා දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. පුණ්‍ය විදිහේ. එයා බුද්ධිලේකට කර්ම විපාකයක් එන්න කරලා ඒකාන්තයෙන්ම වළක්වන්න බැරි මේකක් කියන එක සියල්ල ඒවන්නේ. සියලු මේවා එහෙම ඒවන්නේ. වළක්වන්න ඒකාන්තයෙන් බැරි ඒවා දහස් ගානකට එකක් වෙන්න පුළුවන්. වළක්වන්න පුළුවන් ඒවා දහස් ගානක්. හැබැයි ඒක අවශ්‍ය කරන අවශ්‍ය උපනිෂේ නොලැබුණා නම් ඔහුවට මාර්ගයේද අර වාදකේ ගොදුරු වෙලා වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම පාප කර්ම වල විපාකත් අපි දෙනවා අපරුපද්‍රා වශයෙන්. මෙන්න මේ වගේ දෙයක් ආවෝ. අර පුණ්‍ය විද්‍යාව කියන දේවතාවන්ට ආධාරයක් කරලා ඒ විදිහ ආශිර්වාදයක් කරලා ඒ අවශ්‍ය කරන කටයුත්තක් මෙහෙවල අර වගේ අවස්ථාවක් ආධාරවල ඉක්ම යවන්න පුළුවන්. අවශ්‍ය පසුතලයේ ඉක්ම ගියෝ ඒ අවස්ථාවේ ඉක්ම ගියාට පස්සේ ඒකට ආයතනය පසුතලය හැදෙනක අර මාර්ගයේ ඉන්න විදිහක්. එක කාලයකට తాවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් ඔහු දැනගින්නක් ලබා ගන්නවා. එහෙම හැදියා ක්‍රමයක් තියෙනවා. දැන් සමහරලාට ඔළුව කැක්කමක් නැගන් මේ ಗುಣ වැඩි වෙලා. උර සංනිපාතය හැදලා වැරෙන්න පුළුවන් ගෙදර හිටියා. පුදුලලා රෝහල් දෙක ගියාට පස්සේ ඒකට වේදා දුන්නාට පස්සේ පිළිතුර හොඳ වෙලා ගෙදර එනවා. ආයෙසරයක් යාවේ රෝගියාව නැන්නම් එයා දැන් නිරෝධයි. හැබැයි වෛද්‍යවරයා හම්බෙලා ඇජේ කරලා දුන්නේ නැනම් රෝගියා මැරෙනවා. අන්න ඒ වගේ. කර්ම සත්‍යයේ විපාකයක් දෙනකොට අවශ්‍ය පසුතලයේ වෙනස් කරලා කරන්න පුළුවන් හැකියාවක් යමෙකුට තියෙනවා. ඒ අවස්ථාව මන්වන්න පුළුවන්. හැබැයි ඔහු කරගත කර්මයේ පාප විපාකයේ කියවන්න දෙන්නේ. අර හැදෙන පරිසරය වෙනස් කරලා දැම්මහම ඒ අවස්ථාව ඈඩ් කරන්න පුළුවන්. නැවතත් එවන් පරිසරයක් ආවොත් ඔහු දෙක ඉන්න පුළුවන්. කරගත කර්ම විපාකය. ඊට ඉස්සෙල්ලා ඊටතර ප්‍රතිකර්මයක් තමයි බුදුදහම තුල තියෙන්නේ. මේ බඳු අවස්ථාවේ බේරෝ බුද්ධිලාට දහම් දේශනා කළ දෝතාපන්නය පිළිබඳ. ඒ කියන සතරපාය ඉපදින සිට සියලු පාප කර්මයන්හි ඔහු නිදාන. ඒ හැකියාව නැති. මේම අවස්ථාවයි. ඒ වගේම ලෞකික වශයෙන් තියෙන කායික මානසික රෝගයක් පවා ඒ කිත්ත ප්‍රහාණය බොහෝ උර විනාශ නැතිලා යනවා. තවස්තාවක් තියෙනවා බුදුරණාහි වැඩින්න කාලේ ඉතලා කුෂ්ඨ රෝගයක් තිබුණ ස්ත්‍රියක් කියලා. සියල්ලෝ පිළිකුල් කරනවා. මේ ඉතිය බුදුරණාහිට අපවස්ථානය කරනවා. බණහල සෝවාන් ඵලයටත් පත් වෙනවා. මේ අපපස්සාන කරනද පැතුමක් පැතුවා මම අද සියල්ලෝම අප්‍රිය කරනවා. මේ කරගත්ත දිනේ මම දැක දැක කෙනා මට වසඟ වෙනවා. තමයි ලස්සන රූපයක් මට ලැබෙනවා. එහෙම පැතුමක් කළා තමයි අර දාන දීලා හරියට කරේ. බණහාපු වෙලාවේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. අර කුෂ්ඨ රෝගේ මෙලොවදීම හොඳ වුණා. මෙලොවදීම මට ඒක ප්‍රතිඵලය ආවා. මදේ ලයිට් එකක් පහපත් කමක් ආවා. මෙලෙවේ මැරලා ගිහින් නැත්නම් චාතුරු මහරජික දෙවියන්ගේ නේද? ඔය හතරවරන් දෙවියන්ගේ. විමාන හතරේ සීමා හතරේ හරි මැද ගිහින් උපාන. දේවාංගනාත් ඒක. දැන් මේ දේවාංගන දැක්කහම හතරවරන් දෙවියන්ටම හදවත් කුල්මත් වෙලා. ඒ තරම් ලස්සනයි. අර හිටෝ සියලු දේවාංගනා පරාද. එක සැරේම හතර දෙනාම දැක එක සැරේම හතර දෙනා දුර දිනාවා. එක සැරේම අල්ලගත්තා. ඥාන අනිත් දේවතා එක දේවතාවෙක් අනිකර කියනවා. අනේ මට දීපන්. උගලගේ අයිති අත්හැරලා මට දෙන්න. මම නෑ නෑ මට ලැබුණා මම ජීවිතේ ඉවරයි. මම ජීවත් වෙලා වෙන්නේ. මේ දැරසි ලැබුණේ නෑ මට. මටත් එහෙම. ඔය තුන් දෙනාම අත්හැරලා මට දෙන්න. ඔහොම හතර දෙනාම මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ දැන්? නඩුව විසඳ ගන්න බෑ. එක්කෙනෙකුට වහදිමක් කියන්නේ එක දෙනෙකුට නෑ. එක කියලා එක හැරේ දැක්කා, එක හැරේ ආවා, එක හැරේ මල්ලා ගත්තා. අයිතිවාසිකම් කියන දෙයක් නෑ. හතර දෙනාම සමානයි. මේක විතරක් සක්‍ර දේවී විතරක් දෙයක් කියලා සක්‍ර දේවී විතරක් දෙයක්. ඒකේන කාරණේ කිව්වා. මේක විසඳලා දෙන්න. මරත් කියන කාරණයක්. මේ දේවල් වෙන මට ලැබුණේ නම් මගේ ජීවිතේ වැරදි. සක්‍ර දේවී කියන්නේ. දැන් කරන්නේ දෙයක් නෑ. ඔබ අපි රජිරුනේ. අපිට නෑ දුනා කමන්නේ ඔබ බාර ගන්න කියලා. සක්‍ර දේවියන්ට බාර දෙන්න කියලා. දැන් බලන්න මෙතන තියෙන වෙනස හැරි මම මේ පෙන්නන්නේ. මොකද අර යම්කිසි පාප කර්මයක් විපාක වශයෙන් ඵල දීලා මොනවා හරි කේස් එකක් කුෂ්ඨ රෝගය ඇතිලා මහා දීක වෙන සත්‍යෙ ඉඳලා. නමුත් කරගත පුණ්‍ය කර්මයක් මුල් කරගෙන ඒ තත්ත්වය වෙනස් වෙලා ගිය ආකාරය හොම. මෙරෝදී වෙනස් වෙනා පරලෝදී තරවගේ තත්ත්වෙට ප්‍රියමාන අපතත්ත්වෙට පත් වෙනවා. අන්න ඒ වගේ බුදුන් අහන්නේ දේශනා කරන එකයි පුණ්‍ය කර්මයක් කිරීමේ වාසනාවක් ලෝක සත්‍යයට තියෙනවා. ඒ වාසනාව ඥානවන්තයෙ ඉවර පැහැර හරින්නේ නැහැ කියලා පෙන්නන්නේ ඒකයි 3000. ඒක හොඳයි කියන එක නෙමෙයි කවදා හරි යාර්ථේ නම් අනිත්‍යව දුකව අනත්තව කරන්නේ දේවද්දව කියන්නේ වැඩක් නෑ හරියක් නෑ කියලා දැකලා. මහා දහම අවබෝධය ඉහත යනකොට ඔක්කොම අත්හැරලා දාගෙන ඉඳහත් යන හරි හතරේ පස්සේ දවසක් ඒකව හරි ගන්තිය වෙනවා. ඒක වස්නයක් නේ ගෝවා පල්ලේ පත් වෙච්ච කෙනෙක් නෑ කොහොමවත් අතපත් වෙන්නේ නෑ අපම ඉන්නේ. කියලා වැඩ කරගන්න. ඉතින් මේ හැම මෙලෝ අභිවෘද්ධිය ඒ වගේම පරලෝ අභිවෘද්ධිය නිවන කියන්නේ. මේ තුන් අභිවෘද්ධියම ලැබෙනවා ඒ පින්දහම. එයා පින්දහම් අරගෙන නැහැ. බෝධි පූජා වෙන දේවල් කොයි වටින් කරත් ඒවා හොඳයි. ඒවා නරකයි කියන්නේ නෙමෙයි. ඒවැම ওই විදිහට සිත සාන්තිය උදා වෙන හේතු තියෙනවා. ඒක කරගත පාප කර්මය නැති කරනවා නෙමෙයි කරන්නේ. පුණ්‍ය කර්මයක් පතු කරලා ඒක රාජ පතු කාලේ වෙනස් කරලා දාන්න. කර්ම වේගයක් ඇති කරගන්න තමන් විදිහ ඒකට වන්දිය ගෙවන්න ඕනේ. යමෙකුට අවලක් අසාධාරණයක් කළා නම් ඒක වෙච්ච හැම කෙනාටම ආපහු වන්දියක් නිදහස් වෙන්න ගෙවලා තමයි ආයෙත් නිදහස් වෙන්නේ. ලෝකයේ පාඩුවක් කළා නම් මේ පාඩුව සපුරලව නම් නිදහස් වෙන්න. නැතුව නිදහස් වෙන්න බැරි කමයි තියෙන්නේ. ඒක කාටවත් කරලා දෙන්න බෑ. හැබැයි විනත් දහමක් කරගත්තාම පසුතල වෙනස් කරන්න හේතු වාසනා තියෙනවා. අර කරගත්ත කර්මය ඒක දුරස් වෙනවා. ඒ ඒම ඉවර කරගන්න පුළුවන් උපක්‍රම ජීවියෝ සාධන මාර්ගය තුළ අනුගමනය කළොත් එවැනි නිදහස් වෙන්න පුළුවන්. ස්ත්‍රියට පුරුෂ අද්දාවක් ලබා ගැනීමට මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මේක තේරුම් ගන්න මෙහෙමයි. ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රියෝ උපදිනවා පුරුෂ සංඛාරයෙන් පුරුෂයෝ උපදිනවා. මේ කාරණා දෙකක් මෙතන තියෙනවා. දැන් මේ වගේ පස්සේ කාලෙක අටුවා කතාවෙන් උදාහරණ කියනවා. සාය පුරුෂයාට බුලත් අතක් දීලා වැඩ පුරුෂ භාවී ඉල්ලා ගන්න ඕනේ යාගෙන් කියලා. එයා කොහොමද? ඔය හදාගත්තේ ඒක? ඕලං කතා. මේ බුදුදහම තුළ බුද්ධයන් වහන්සේගේ දේශනාවක පෙන්නපුවා නෙමෙයි. දැන් මෙතන යථාර්ථයෙන් දකින්න ඕනේ මෙහෙමයි. වැඩිවේ සංකාරයේ ස්ත්‍රී සංකාරයක් නම් ජාතිය ස්ත්‍රී. වැඩි සංකාරයේ පුරුෂ සංකාරයක් නම් ජාතිය පුරුෂ. ස්ත්‍රී සංකාරයේ පුරුෂ සංකාරයේ වෙනස දකින්න. ඉස්ත්‍රි සංකාරයක ස්වභාවයක් තියෙනවා පංචකාමියෝ කොච්චර ලැබුණත් තව තව මදි කියන්නේ. පිරිමින්ද පුළුවන් ඉස්මී තාතා පස්සේ ඉඳ පුළුවන් දෙපක්ෂේ ඉඳ පුළුවන්. ලැබෙන පංචකාම සම්පත්තිය කොච්චර ලැබුණා තව මදි කියන මානසිකත්වයේ තමයි. ඉස්ත්‍රිව උපදින මානසිකත්වය. පව් කරලා නෙමෙයි. දැන් උපදින එක පව් කරපුවාම ඉස්ත්‍රි වෙනවා කියන්නේ. එහෙම කරන්නේ කියන්නේ දෙව්ලෝ යන පව් කරපුවායි ඔක පුරුදු වේදද දෙව්. මෙහෙම එකක් තියෙනවා. දෙවඟ නම් එහෙම පුරුදු වේදද. ඒ ඉස්ත්‍රි දෙවඟ නම් ඉන්නේ පව් කරලා දෙවඟ නම් ඉන්න පුළුවන්. ස්ත්‍රී සංකාරයේ ස්ත්‍රීව උපදිනවා. පුරුෂ සංකාරයේ පුරුෂව උපදිනවා. පුරුෂ සංකාරයේ ස්වභාවයක් තියෙනවා ලැබෙන පංචකාම සම්පත්තියක් උනත් බෙදා හදාගෙන ගන්න ගැටියක්. ඒක තමා වශයෙන් ඉඳන තමා පළවෙනිලා තමා අග්‍රකරේ තමා වශයෙන් පවත්වන්න බලාපොරොත්තුවක් නෑ. පංචකාම සම්පත්තිය කියන්නේ ලෝක සත්‍යය විතර මේ සත සම්පත්තිය කියන්නේ. ඒගොල්ලෝ පංචකාම සම්පත්තිය තමයි කියන්නේ. අනුබන් පළදුවන් ගත්තා මට විශේෂ ඒවා තියෙනවා ගොඩක් තියෙන්න ඕන කියන හැඟීම පුදුම සංකාරී. ඒවා මට වැඩිපුර තියෙනවා හොඳ මේක මට තියෙනවා ගොඩක් තියෙන්න ඕන කියන සංකාරී ඒක දින සංකාරය. ඒ ඔය සංකාරය අද වෙනස නැද්ද බලන්න. ඔකේ වෙනසක් නැහැ. මම ලස්සන වෙන්න මම හැඩවැඩ වෙන්න අනික් අයට වඩා ලස්සනලා පෙනී ඉන්න ඕන කියන හැඟීම ඒක දින සංකාරය. අනේ වරණන් එහෙම ගාකොනේ ඕන විදිහට මම නම් මට පුළුවන් උදව්වක් කරලා දෙන්න. ඒක පුරුෂ සංකාරය. දැන් ඔය සංඛාර දෙකේ වෙනස අදත් නැති ඉතිරි වුණ දෙපස්සයක්. දුක් ගලපු තිබුණ කාර්ද වැඩි. දැන් පවුලට වැඩි දේවල් ඇඟහැර වැඩ කරන දේවල් කාර්ද වැඩි. වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ කවුද? පඩියක් ගත්තාම වැඩිපුර යමක් ගන්න බලාපොරොත්තු මොනවද කාර්ද මොනවද ගන්න? පිරිමියා මොනවද ගන්න? දැන් බලන්න වෙන්නේ කොච්චර වෙනසක් තියෙනවද? අම්මාගේ ජීවිතයයි තාත්තගේ හරමයි නවෝදේ කරපුණා හරි ආරම්භ දෙන්නේ බෑ. අතිරොන්ද පඩිය බලපුවාම දැන් ඉස්සෙල්ලා පඩිය අරන් ඔක්කොම බලාපොරොත්තු වෙනවාමයි. දැන් ඔහොම කෙනෙක් ඉඳලා නම් පිළිම කෙනෙක් කොයි විදිහට ගෙනිහින් බලන්නේ එයා කල්පනා කරනවා මට එකක් නැතිවක් කමක් නැහැ ඉතින් අනිත් උටව තියෙනවා මම පස්සේ ගන්න. අන්න පුරුසාකාරය ක්‍රියාත්මක දෙක. තාසා වාක්‍යයෙන් හැටියට ඉන්න පඩිය ගත රසෙන් ගන්න. මට සාරි මිත්‍රයෝ නේ ඊළඟ පාට රණින්ද කොච්චර කල් යන්නේ අනිත් ගින්දාගෙන ඉව කරන්න බෑ. මේ විදිය ගන්න ඕනේ. අම්මා හරි දාපෑන කීයක් හරි ඉල්ලා ගන්නකම මදි මන්. මේ විදිය ගන්න. ඔතන මේ විදිය අන ආකාර දෙකේ වෙනද? ඉතින් මේ ආකාරයෙන් ඔය විදිහට අපි දැනගන්න ඕනේ මේ සංඛාර හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අධිපතික. හරීම කැමති තමන්ට ප්‍රදානත්වය. ඒකට පොඩ්ඩක් හරි අඩුවක් වුණොත් එහෙම ඒ ඉතිරි සංකාරය යටපත්. පුරුදු සංකාරය ඒ වගේ බලාපොරොත්තුවක් වෙන්නේ. අනිත් අය සබහ සම්පත්තිය දගෙන අහකොලින් ඉන්නවා දැක්කම මට කොහොමද ඒකයි. ඒ පුරුදු සංකාරය. මේ කෙනෙකුට පුරුෂ වෙන්න නම් ඉතිරි කෙනෙකුට පුරුදු සංකාර දේරුවා නම් ඒක වරන් හුරු කරගන්න. හරි අමාරු වැඩක්. වාසනාව ද්වේෂයක් හා සමානව සසරෙදි පුරුදු කරගත්ත එක නිසින් අරින්න බෑ. හැබැයි ඕනකමක් අත්‍යවශ්‍යයි කියනවා ඉතිරි කියන පුරුෂයෙක් වෙන්න ඕනකමක් තියෙනවා. පුරුෂ සංකාර තේරුම් අරගෙන ඉතිරි සංකාර ප්‍රතික්ෂේප කරලා පුරුෂ සංකාර වඩන පුරුදු කරගන්න. ඒ සංකාරයේ සම්පූර්ණ වෙච්ච දාන ඉතිරි පුරුෂයලා වුණා. පුරුෂයෙකුට ඉතිරියෙන් දෙන්න එපා. සමල්ලන් මේ જાති ගති ලක්ෂණ පැත්ත බලාපොරොත්තු ගන්න හොඳ නැහැ මම පුරුෂ ගතියෙන් ඉන්න ඕනේ කියලා හිතුවා. නැන්නා ලොකු විලාසයක් කියලා හිතුවේ. ඒකේ බලක් ගන්නත් ඔය දෙකම දැනගන්න ඕනේ. මේ ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් අපිට ඕනකම තියෙන්නේ මේ භවයේ. බුදුදහම ලැබිච්ච ඉලාදී ස්ත්‍රී ස්ත්‍රී භවයත් පුරුෂ භවයත් ප්‍රශ්නයක් නෙමෙයි නිවන් දකින්න. අපිට මේ ස්ත්‍රී පුරුෂ පැත්තර ගහගෙන අර භවයේ මේ භවයේ යන්න ඕනේ මොනගේ ගියක් කමන්න හැදීත්ම කර ලැබිච්ච අවස්ථාවේ අති උත්තම වූ ධර්මය අනුගමනය කරලා. මාර්ගඵල අවබෝධයක් කරගෙන සතර දුකෙන් නිදහස් වෙන්න බලනවා කියන එකට ඉඳ තියා ගන්න ඕනේ. ඒක නැත්නම් හිතන්නවත් වටින්නේ නැහැ. ආයේ මතු වෙලා පුරුෂ වෙලා උපදින්නවත් මේ පුරුෂයා කරා මොකා වෙලා උපදින්න මොනවා කරන්නේ? මේ වැඩක් නැති බැලුවා. ඕවට නෙමෙයි දඟලන්නේ. ඉන්න ටික මොකා වුණා කමන්නේ ලැබිච්ච සුගතියෙන් නිවන අවබෝධ කරගන්න බලන්න. ආයි කොහේ උපන කවුරුණා කමන්නේ. ඒක නෙමෙයි මට ලොකු. පැවැත්ම මට ඇති ලොකුමක් නැහැ. ඉස්ත්‍රි වුණා පුරුෂණත් මේ පැවැත්මනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙය තුළ මට මොනවා හෝ හරයක් කියලා ගන්න. මට ඔය එකකින්වත් වැඩක් නැහැ. මට වැඩක් තියෙන යථාභූතය ලබාගෙන යම් කිසි ඒ ආස්වාදයෙන් අත්හැරී වැළී විදි විලාස් වෙලා යන කෙනෙක් නිවන් සුවයක් ගන්නද? මෙතන මේ විමුක්තිය ලබා ගන්නවා ඒකයි මගේ පරමාර්ථය කියන බෞද්ධය කියන්නේ. ඉතින් එහෙම නැති බෞද්ධ අනුගාමිකයෝ හැටියට නැහැ මේ පැත්තට කිට්ටු වෙච්ච නැඹුරු වෙච්ච අය හැටියට. ඉන්න කොටසක් තියෙනවා. මේ ඒ නිසා ඒ කොටස අපි එකපාරට ඉවරක් බෑ බෞද්ධ වෙන්න කියලා. ජගුරු බෞද්ධත්වයටපත් වෙන්න ඊට හොඳ නුවණක් තියෙනවා. හැබැයි කටුවට වහලටවත් ඉන්නවා. යාළුවනේ කටට වහලට නැති එකක් ගැන කතාවක් තියෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ කටුවල වහලත් නැති එක. ඒකේ අර්ථය මොකක්ද? අර හෙලාදුව නැති නිසා මේ කාලේ ඔබ දන්නේ. අනාදියේ පටන් අපි ආහාරයේ ගත් එක තමයි පොස්කේදී. මේ පොස්කේදී හොඳ උපමාවක් බෞද්ධේ. මේක මදුල කහ පාටයි. ලැබුණාම කහ පාටයි. ඒ ටික වට කරලා තිනා සුදු පාටයි. පිටින් කටුවක් තියෙන ඇතුලේ වහල්ලක් තියෙනවා. වික්ෂුන් වහන්සේලා වික්ෂුණීන් වහන්සේලා තමයි අර මදුරු වලට උපමා කරන්නේ. පෝෂණයෙන් යුක්ත දහ පෝෂණයෙන් යුක්ත මදුරට උපමා කළේ වික්ෂු වික්ෂුණී. ඒගොල්ලෝ වට කරගෙන ඉන්න උපාසක උපාසිකාව තමයි සුදු ඉරිය වලට උපමා කරන්නේ. ඔය වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ මේ සිව්වන අපිරිසකින් යුක්ත සාසනය. එච්චර ගැඹුරට ඉන්න බැරි. එක්තරා කොටසක් ඉන්නවා රැකවරණ වල වෙනවා. කරදර වෙන්නේ ඉන්නේ. ප්‍රශ්නයක් ආවොත් ඉදිරිපත් වෙනවා. හදුවාවි. තව කට්ටියක් ඉන්න අවිලොත්තරේ ඒවා කරන්න බෑ. හැබැයි උදව් උපකාර කරන්න. සයිත්‍ය හදාගන්න. ආරාමය හදාගන්න. මෙන්න මගෙන් මෙච්චර උදව්වක් කියලා වහල පෝෂණය කරන මදුල පෝෂණය කරන වහල් වාගේ ඒ පැත්තෙන් දෙනවා උදව්වක් උපකාරය. දැන් බුද්ධ බිස්සනේ උපාසක උපාසිකා කියන ජීවිත ශ්‍රේෂ්ඨයි. ඒ සිව් පිරිසට ආරක්ෂාව සැලසනවා නම් පෝෂණය කරනවා නම් ඒ වටා ඉන්න පිරිසත් උතුයි. එහෙනම් කටුවට හෝ වහලට හෝ අයිති රාජ්‍ය දෙකිය ඔන්න ඕක. කටුව රැකවන්න සැලසනවා අර ඉනි ටිකටයි මද මදුරු ටිකටයි. වහල්ල පෝෂණය කරගන්නවා. එහෙනම් අරුතරමේ ශාසනයට රැකවන්න සැලසන ශාසනයේ පෝෂණය කරන දෙන්න එකක් තියන්න. ඒතර කටුවට වහල්ලයි. කටට වහලක් නැති එක වැඩ ක්‍රම නැහැ කිවි. ඒකත් කරන්න තියෙනවා. අම් දින වෙනසේ. ඔය උපමා බොහොම වැදගත්. ඉතින් ඒ වගේ අපි දැනගන්න ඕනේ ආර්ය தත්වයටපත් වෙන්න හැකියාව තියෙන අය. අර මදුල වෙන අය මදුල වෙනවා. එදා බිසු බිසු. ඒ බැරි අය වදා දීදු ඉරිවාදී සුදු ඉරිවාදී සුදු වටින් වැඩ කරගෙන උන්වහන්සේලා වඩ පිට වට කරගෙන ඉන්නවා. ඇතුලේ ඉන්නවා. ඒ තමයි රීරිදි. ওই දෙගොල්ලන්ටම දැකලා ඉතින් ගුණවතුන් කියන දාගෙන ගුණවතුන් ආරක්ෂා කරන්න ඕනේ. බෞද්ධය ආරක්ෂා කරන්න ඕනේ කියලා පිරිසක් හැකවරණ සරස් වෙනවා. ඒ කටුව ආගයයි. වටින් කියන අර කටුව ආගය. ඒගොල්ලන්ට උදව්පකාර කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ කියලා ඇටි හැටි තවයි අරතරම දෙන්න බැලලා ගත්ත කියලා පෝෂණය කරනවා. ඒ වහල්ව ආගය. ඉතින් ওই ටික බෞද්ධත්වයට අයිති. බෞද්ධ ජීවිතය බෞද්ධ හැඩගැස්මකට කටුවයි වහල්ලයි ඉවි මදුලි අයිති. ඔය ටික තියෙනවා, පොස්කේදී තියෙනවා වගේ සාසනය බබලනවා. ඕකෙන් අහකට ගිය කෙනා හරයක් නැහැ කියලා ඉඳන් කරන්නේ. මේ බෞද්ධයෝ කියනවා කටුවට වහලට නැති එකක් වැඩක් නැහැ. ඈ? බීජය කියන්නේ යම් කිසි දෙයක මදු මදු රෝපණය. ඒ බඳු දැන් අදහදා කතාව සාසන මාර්ගයේ ඊළඟ પરම්පරාවට පවත්න්නේ මේ මාර්ගය. මේ සාසන මාර්ගයේ මදු පරපුර හදලා දෙන්නේ ඒකෝ. ඒක තමයි බීජය. වටේ තියෙන මාංශය තමයි තෝරා තියෙන පෝෂණ 10. පුරදරන. ගුණ තරපලි වල වෙලා මතු පරපුරට දහම් බීජය අරන් එනවා. ඒකයි මහා තව ප්‍රශ්නයක් තමයි භාවනා ආදී කරනකොට ඇති වෙන දේක් ගැන අහන්නේ. මොකද මේ සමහර අවස්ථාවලදී මේ අධික රුධිර පීඩනය වෙන දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ පයේ වේදනාවක් වෙන දෙයක් හට ගන්නවා කියන්නේ. දැන් මේ ඇඟේ ප්‍රති වේදනාව හට ගන්නවා රුධිර පීඩනය වැනි දේවල් හටගන්නේවා මේවා සම්පූර්ණ මෙහෙම හිතා ගන්න. දැන් අපි නිලක් දිහා බලපුවාම හොඳට පිරිසිදුව වතුර පේන්න තියෙනවා. අපිට වතුර බාලා බොන්න ගන්නත් පුළුවන්. හැබැයි බලපුවාම අඩිය මඩ හොල්ලක් අඩිය බැඳිලා. කොළහොඩු කුණු විත් හැමතිනම් ඒවත් තව අඩිය තියෙන පුළුවන් තව තැනපත් වෙලා පැත්තට. අර උල්පත් හිල්ලාත් එහෙම තව අර හාරාම් එහෙම තියෙන්න පුළුවන්. අපි දැන් ඕනෑ නම් මේ විද සුද්ධ කරගන්න ඉහිලා. අපි යෝගට බහලා පොඩ්ඩක් හලත් වෙලා හැම අර බොර එහෙම බොරේ අපි උල්පත් අතර වතුර පාරක් එහෙම ගහලා ඇතුලේ තියෙන මදාර අඩියේ විච්ච මද ටික එහෙම කලක් කරලා ඇහත් වෙනවා ලිද හිත. දැන් ලිද හිත පටන් ගත්තාට පස්සේ කවුරු හරි වතුර පොණ්ඩ එහෙම આવුත් පුළුවන් ද ගන්න. වතුර කොහොමද? බොරනේ. එහෙනම් ඉහිල ලිදෙන් ඉහින ලිදෙන් පිරිසිදු වතුර ගන්න බෑ. ඉහින විදේ වතුර අපිරිසිදු. හැබැයි අපිරිසිදුනේ. ඉහින්ද කලත්තමුනේ. හැඟවිලා තිබිච්චාම එකතු වුණා විතරයි. අමුතිය ගුණ ආව ඊට පටන් ගත්තා. ඒ නිදීම අහුමුල වල හැඟවිලා තිබිච්ච ගුණ එළියට දැස සුද්ධ කළ එළියට ගන්න. අපි ඔහොම ඔහොම කළා ඉඳලා දාන්න. ඊළඟ ඉඳලා දෙපාරක් තුන් පාරක් ඊළඟ දාලා හතරවෙනි පාරක් ඊළඟ දාලා බැලුවා. දැන් ඔක්කොම කොම්බරු ඔක්කොම ගියා. දැන් කලතල බොර කරන්න පුළුවන්. දැන් වතුර පිටිසුදු කොහොමද? ඉතලා පෑදිලා තිබුණාට කුණ ඇතුලේ තැන්පත් වෙලා තිබුණා. දැන් වතුර වල අභ්‍යන්තර බාහිර හැමදැනම පිළිසිදු. මෙන්න මේ වාගේ ආර්ය මාර්ගය පූර්ණේ කරනකොට වතුර බොර කරලා කුණු ටික විඳ සුද්ධ කරන් ලැහැත් වෙනවා. නා භාවනා කරන කෙනාගේ ලේ අරගෙන බලන හැම පිළිවිලි වල යන්න බැහැ. වැඩිලා පූර්ණ වෙච්ච කෙනා තමයි ඒක තියෙන්නේ. වැඩිගෙන එන කෙනාගේ අතපය හන්දිපත්තු දාවල කැක්කුම් ඔළුවේ ගිරි වැටීම් පොද්ද ගිරි වැටීම් වබන යන්නේ නේවා බඩ යන්නේ නේවා කෙලවරක් නැහැ. ඉහිලෙන් ගියේ වතුර කැලැත්තුවා. ඔක ලෙඩක් නෙමෙයි. හැබැයි තමන් පමණ දැනගෙන අනුකූලව කරගන්න ඕනේ. සීමාවට වඩා හරපා ගන්න නැතුව. වැඩි පුරුතිම තමයි වැඩි කැපුම් ඉන්නේ. දැන් පුංචි ළමයින්ට භාවනා කරද්දී ඉතින් අමාරුවක් නැහැ ධානය වල කියන්නේ. වැඩි හිටියා භාවනා කරන්න ගියාම හරි අමාරුයි. කුරුකුරු කරන්න අමාරුයි. මොකද රාගදේශ මොහයන්ගේ ගුණ tattwa ඉර වෙලා තියෙන්නේ වැඩි හිටියයි. ඒ වගේ සුද්ධ කරන්න කාර්යය දැනගත්ත පළියට මනසට ඇත්ත දැන දැනගත්තා මට නම් දැන් වැඩක් නැහැ මේවා කිව්ව පළියට ඉතේලා හදාගත්ත තැන්පත් වෙන්න උනා කරලා. එතැ එතැ මිලුවාසි තැන්පත් වෙලා තියෙන රාගෙ මේ වාපිච්චේ. රාගදේශ මොහයන් අනු නාටු වෙච්චා. ওই ටික සුද්ධ වෙලා යන්න පටන් ගන්නවා කලන්ත කලන්ත ගන්නවා භාවනා කර්මස්ථානයේ කියනවා. අන්න කර්මස්ථානයේ වඩනකොට කැයැත්තිලා එනකොට මොකද වෙන්නේ? ওই ටික පිට වෙලා යන්න ඕනේ ක්‍රම 3-4යි කියන්නේ. එකක් දාඩිය ඕනේ. එකක් මල මුත්‍රා ඕනේ. අනික ආස්වාද ප්‍රසආස වාතය. ඔය ටිකෙන් පිට වෙන්න ඕනේ. දැන් මෙතනින් අපි දැනගන්න ඕනේ මේක හැකීමක් කළා එකින් එකට සුද්ධ කරගන්න. ඒ නිසා බුදුදාන වහන්සේ දේශනා කරන මේ භාවනාවක් කරනකොට සත්‍ය බොජ්ජංග ධර්ම වඩන තුන් ආකාරය. සති සම්බොජ්ජංගයේ හැම මොහොතකම පවත්වා ගන්න. ඒකට උත්සාහ කරන්න. හැම වෙලෙම සතියෙන් ඉන්න ඕනේ. එහෙනම් සති සම්බොජ්ජංගේ නිතරම පවතින්න ඕනේ. මේ භාවනාව වඩන කෙනෙක්. ධම්මවිචේ සම්බොජ්ජංගේ වීර්ය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ කියන සම්බොජ්ජංග තුන කර්මස්ථානයේ වැඩිමත් එක ආරම්භ කළා කරගෙන යනකොට Taman දැනගන්න ඕනේ ඒක අවස්ථාවක් තුළ ඒ සත්‍යයන් ඒකින් කෙරෙහි කරලා සෙටලා ඉවරයි දැන් ඇගේ කැපුම් වෙනවා යක් හති වැඩේට වැඩි තෙම කුපිට වෙලා වානි බඩවල කොර වෙලා වානි හන්දිපත්වල හන්දි කැපුම් වෙනවා ආ දැන් ඒකෙන් ගිනින මටම සුද්ධ කරගෙන ඉවරයි ඇපිල්ලුවා වාගේ රසායනයක් ගාලා හිටන් හෙද්ද ඇපිලුව වේදී නෑ තව. දැන් හැඟවිලා තිබිච්ච ගුණු ටික රසායනික ගාලා අපුල්ලා බලනකොට හැමතැනම බොද වෙලා හැමතැනම විදිනවා. ගුණු ගියේ නෑ නේද ඇපිලුවනේ. හැබැයි අපුළු පහ එක දෙයක් සිද්ධ වුණා. යවන්න සුදුසු විදිහ ගුණු ටික පොගල ගැලවුණා. දැන් මොකද කරා මොකද වෙන්නේ? ගැලවිච්ච ගුණු ටික බලාගෙන දැටි හිටියා. අනසිතක් හොදලා නැහැ. හොඳට රසායනේ ගාලා අපුල්ලක් හෙලි අර කුණු පොගෝලා උළුප්පලා ගන්නේ නැතුව වතුර දාලා උඩින් හැරෙනවා හොදෝද ඉතියක් මොකද අර බැඳෙන කැල්ලම යනවා ඒ කියන්නේ එන අපි වැඩ දෙකක් උතර කළා මොකද්ද තබන්කෝ රසායනේ දාලා ඉඳන් අපුල්ල වෙලාවෙදී ඒකට වැළපෙන මත්තමට අපුල්ල ගත්තා ඊට පස්සේ ආයෙත් හොදා ගත්තා ආයෙත් ඒක දිහා බැලුවා බලාපහා තේන ආයෙත් කල් ඉඳලා තියෙන පැල්ලා ඒ මොන જાතිය පැල්ලන්ද කියලා හොයලා බලලා ඒකට අමතක කෙනා හයිනේ ආයෙ දාගෙන ආයෙ ඇතුළු. ආයෙ ඒ කුණු ටිකක් පෙරළුවා. ගියේ නෑ. ආයෙ හේතුවා. අන්න කුණු ටික ගන්නවා. කොහොම ওই විදිහට හොදාගෙන යනකොට දෙපැත්තක් කරනවා. එකක් අපුල්ලනවා, රසායනික දාලා අපුල්ලනවා, අනිත් හැරේ හොදනවා. ආයි අපුල්ලනවා, ආයි හැරයක් හොදනවා. මෙන්න මේ ප්‍රමේ නේද අපි වෙද්දක් හොදාගන්නේ. ඉන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාව දීලා පෙන්නනවා. ඉරිටිහිද හෙද්දකට උපමා කරලා. හොදන හැටියට හොදාගන්න. එහෙනම් මෙන්න මෙතනදී හොදන්නේ මොකද? පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ ඊළඟට වඩන්න හොදන්නේ. හොද හොදම ඉඳීවා. ඒතර තේරි අර කැකුණි ඔක්කොම ගියා. සෑල්ලුවක් ඇති වුණා. ඒ විදිහට සමාධිය වැඩි වෙනවා. අන්න ආයතරයක් කර සලහයෙන් දාලා පුළනවා. ආයතන කරපස්සා. ආ කරපස්සා නේද ආයතරයක් කැක්කම් කරලා ඇවිස්සලා ගිහිල්ලා අර කලින් තරම් අමාරුවක් නැහැ. තව ටිකක් ඇවිස්සලා නැහැ දැන් පිළිතුරු. දැන් දැනගන්න ආය නවත්තන්න වෙලාව ආවා. දැන් ඊළඟ මොකද? ආයහන සමාධි සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය දිහා බලන්න. මෙන්න මේ බොජ්ජංග ධර්ම තුනක් එක සැරේ වඩනවා බොජ්ජංග ධර්ම තුනක් ඊළඟට වඩනවා. මෙන්න මේ ක්‍රමේ දැනගත්ත කෙනාට භාවනාව සමෘද්ධ වෙනවා. දන්නේ නැති කෙනාට බෑ කියලා දෙන්නේ. භාවනාව සමුද්‍ර කරගන්න සත්‍ය බොජ්ජංග වඩන ක්‍රම හතාව දැනගෙන ඉන්න ඕනේ. සති සම්බොජ්ජංගයෙන් හැම වෙලෙම ඉඳගෙන. ලෝභයට, ද්වේෂයට, මෝහයට මං හිතන කියන කරන දේවල් කොයි කොයි මොහොතේ අදාළ වෙනවද? එහෙම එකක් මට එනවාද ක්‍රියාත්මකයට අරමුණු වෙනවද? අන්න මනා සිහියෙන් ඉඳලා මේක ලෝභයට හේතු වෙනවා, මේක ද්වේෂයට හේතු වෙනවා, මේක මොහොතට හේතු වෙනවා. ඒ බඳු දසා කුසලයට හේතු වෙන්නා වූ හිතවිල්ල ක්‍රියාව කතාව තමයි මේ මතු වෙන්නේ. වහා පහකට. අන්න සතියින් කරනවා. මං ඉදිරියට ඒක අතුරු කරන්නේ. රාගක්ෂේත, දිවිසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන අලෝභයට, අදේශයට, අමෝහයට හේතු වෙන්නා වූ දහමක් තමයි මේ ඇසුරින් මත ලැබෙන්නේ. මේ බුද්ධ පූජාවෙන් ලැබෙන්නේ. මේ ධර්ම සාකච්ඡාවෙන් ලැබෙන්නේ. මේ ගුණ සීගිරීමෙන් ලැබෙන්නේ. අන්න එහෙ බලාගත්තාම අන්න ඊට පස්සේ ඉතිය කරන්නේ. ඒ මනා සතියෙන් ওই දෙක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම එදිනදා ජීවත් වෙන ජීවිතේ දැහැමි සාධාරණ කටයුතු තියෙනවා. විචාරිත වැඩ පිළිවෙලවල් තියෙනවා. ඒවා අලෝභ ආදී සමෝහ වැඩි. ඒවා කළ යුතුයි සතියෙන් බලන්න. දුෂ්චරිත පැත්තක් තියෙනවා. අවේද අසාධාරණ පැත්තක් තියෙනවා. ඒක ලෝභ දේශ මොහ පැත්ත. වහාමකින් ඉවත් වෙන්නේ. ওই දෙක සතියෙන් ඉඳලා පුහුණු කරගෙන කියනවා හැම වෙලෙම සතිපට්ඨානෙ ඉන්නේ. සිහිය පිටවගේ. මේක නිරන්තරයෙන් හැම වෙලෙම තියෙයි. ඈ දවල් දෙකේ තිබෙයි. ඒක ප්‍රගුණ කරගත යුතුයි. ඒ ප්‍රගුණ කරගන්න අතරතුරදී කර්මස්ථානීය වන්නකොට අනවසාය නිදමවා. අර එක එක ආධිවිද ලෝභ දේශ මොහයන්ගෙන් හටගත්ත කිවිලි. ඒ වගේම චිත්ත කිරණ, කලු කිරණ කියන කොටස් තියෙනවා. නොපෙන්න බැලුවා. මේවා වට වෙලා තියෙන ශරීරය තුල ඒවේ ආකර්ෂණයට බැඳිච්ච වාපිච්චයෙන් විකෘති කරලා තියෙන එක ඇති. ඒවා ඔක්කොම සුද්ධ වෙනකම් ඔය කැක්කම වේදනාවේ හිරිවැටීම ඔළුවේ කැක්කම කලන්නට ඇවිල්ලි ඔක්කොම එනවා. සමහරවල් වමන යනවා, සමහරවල් බඩ විරිය කියලා යනවා. මුත්‍රා වේපුර යනවා. ඉතින් මේවට වේද ගන්න කියොත් එහෙම අමාරුයි. මොකද ඒගොල්ලෝ දකින්නේ භාවනා කරපු කෙනෙක්ගෙන් ඇති ප්‍රතිචාරයක් හැටියට නෙමෙයි. සාමාන්‍ය මිනිසියෙගේ රෝගයක් නිසා හදගත ප්‍රතිචාරයක් මෙහෙ පේනවා කියලා. රෝග ලක්ෂණ මෙහෙමයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? රෝග ලක්ෂණ ඉතින් වේදක් දෙනවා. ඒක ඇඟට විස වෙනවා අන්තිමට. දැන් ඔය භාවනා කරන කෙනෙක් හදිසියෙලා ගිහින් බීජ ගන්න යන්න දාගන්න ඕනේ නැහැ ඉස්තිරාර රෝග. අත්‍යවශ්‍යතාවය බැරිමකමක් Tamanටම තේරෙනවා. අර වැඩ පිළි එහෙම නවත්තනවා සාවකාලිකව නවත්තනවා නේද? බලනවා අවශ්‍ය මේකක් ගන්න. නිකන් බොහෝ පරිස්සමෙන් කරගන්න එන කපනවා කොටනවා අල්ලගෙන. පරිසා වෙන්න ඕනේ නේද? අපේ උපාසක මහත්තයෙක් චතුර්ථ ධානයේද හිතවලාගෙන ගියා වේවි. හැබැයි එයා දන්නේ නැති එකක් එයාට සිද්ධ වුණා. ඇඟට පිට වාපිච්චෙන් කෝපේ කුපිත කළා ඇඟට ඇට විදුල වස්සේ බව හැඟවිලා තිච්ච ඔක්කොම මතිලා බඩින් ගෑස් කරේ ඉඳ පටන් ගත්තා. කෑම කන්න බැරුව ගියට මා. ඊට පස්සේ මොකද කරන්නේ? එක ගියා ඉතිරි දාලා. පිළිකාවක ලකුණු තිබුණා. තියාගත්තා තියාගෙන ඉඳලා ඔපරේෂන් එකක් කළා. පපුවේ ළඟ ඉඳලා ඉතින් මුත්‍රා බොක ළඟට යනකම් බල කරනවා. හොයනවා හොයනවා මොනවද ලේලා. අයියේ දෙන්න ආපහු වැඩි. ලේලා නෑ. දැන් මොකද ඉන්නේ? අර ඇටිච්ච ගෑස් එක දැන් පිට වෙන්න දෙලු. ප්‍රමාණිකුල පිටෙන්නේ ප්‍රමාණිකුල පත්යක් ලැබෙනවා ඒක තමයි පිට වෙන්නේ. අන්තිමට රෝගියා වෙලා ඉතින් මල. මැරෙන්න දෙයක් තිබුණේ නෑ. නමුත් එයා මොකද කරන්නේ? ඒ අවශ්‍ය කරන ක්‍රම හතාව ඉක්මවල විනාශාකාරයෙන් එළියෙන්නේ. හැබැයි අහගෙන කියන වැරෙන්ඩි ඉස්සෙල්ලා ආ ඔපරේෂන් කළාට පස්සේ එයා දැක්ක ආකාශයෙන් නැගිලා ඉතින් පා වෙලා උඩට ගිහින් කිරිගන්ඩ වගේ හුදු පාට ශරීර තියෙන බ්‍රහ්මයේ අට දෙනෙක් ඉන්න තැනට එයා ගියා. මේ කතා කළා මම පස්සේ එන්නම් කියලා අපහුරා. හැබැයි ඇතුළේ ඉඳලා අයිසර අනික් අයලා කිව්වා මෙන්න මේ දෙයක් මම දැක්කා. මම යන්න තියෙන තැන මම දැක්කා. මේ වගේ නේද? එයා ගමනේ මම උනාට එයාට පාඩුවක් වුණේ නැහැ. මස්ලේට එනේ වැටලා ගියා. එයා ඒ තුරු දැන්න ගියා. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ යම් කිසි කෙනෙක් අපි අකාලේ වැඩේ කියනවා නෙමෙයි. නමුත් අපි දැනගන්න ඕනේ මෙලෝ පරලෝ නිවන් කියන තුන් අභිප්‍රේ ක්‍රමානුකූලව ලැබෙන විදිහට අනුපිළිවෙල සකස් කරගන්න. මොකද ඒක දැක්කාම තමයි අනිත් කෙනේ කාර්යමාර්ගය පුරන්න බය වෙනවා අනිත් කෙනේ. වටනා දහම් මාද මේ පුරන්න බය වෙනවා මේ දෙදුනොත් එහෙම නෙවෙයි. ඒක මෙදක් නෙමෙයි අපි ඒ ක්‍රමානුකූලව ඒකට අවශ්‍ය කරන දැනෙන්නේ. දැන් ආර ගන්න ගන්නවා. දැන් අමු පොත්ත මාදි වෙන දේවල්. මුද්‍රා අපි හිතුව තියෙනවා. ඒකට මුද්‍රා සුද්ධ වෙන මේ එකක් පස්සේ තියෙන. ඔය කියන්නේ අපි කර්ණියයි භාවිතා කරපු දේවල් ඒවට භාවිතා කරපුවානේ. කනවරා මන් සම්මුඛ වතුර. ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට අර තියෙන අමාරු අඩු වෙලා යනවා. ඉර මොකද? ඒ වගේ දේවල් තියෙනවා. ඔව් ඒ දේවල්. ඔව් ඉහිවි. ඉතින් ඒවන් ඒවා පාවිච්චි කරනකොට අර තියෙන අපද්‍රව්‍යයත් එක්කලා සුද්ධ කරලා ඒකට පිට කරලා. ඉතින් ඒ වගේ දෙයකින් ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරන්න ඕනේ අර භාවනා කරන වේගය පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ පාලනය වෙනවා. ඒක වැඩි කල් තියෙනව නෙමෙයි. දැන් සුද්ධ වෙලා ගියන පස්සේ එන්නේ පහසුයි. ඒ මෙහෙම කරගන්න ඕනේ. ඉතින් ඒතර එහෙම කරගත්තාම අමාරුවක් නැහැ. දැන් මේ මේ වගේ අසන්නත වෙනකොට කකුල කක්කුම ආදී වෙනකොට ඒවට අවශ්‍ය කරන්නා වූ යම් කිසි දේවල් වෙනවා බීජ වර්ග පොඩි පොඩි බීජයක් සිංහල බීජ තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරගන්න. ආ භාවනා ක්‍රියාවෙදි වැඩි පුර කරන අමාරු වැඩි නම් ටිකක් අඩු කරගන්න. ඒක වැඩි කල් තියෙන්නේ සමානුකූලව හැදෙන්නේ දැනෙනවා. ඒවලත් විදිහ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. තව තියනවා නම් ඉවරයි. වෙලාව හතරයිනේ. තව එකක් දෙකක් කියලා අනුමೋದනාව කරන්න හුඟක් අනුමೋದනාව ඇති. තරු. ඉබත් තියනවා නේද ගයිනේ. දැන් මේ උදා දරුවන්ට පහසුවෙන් භාවනා කරන්න පුළුවන් කර්මස්ථාන. දැන් මේක මේ පුංචි ළමයින්ට වැදගත්ම එකක් තමයි අවංකයි පිළිහිදුයි කියන කර්මස්ථානය. ඒකවල අවංකයි පිළිහිදුයි පවිත්‍රායි ප්‍රභාසරයි වදන හතර කියන්නේ අවංකයි කියන වචනේ ගත්තත් ඇති ළමයින් තේරෙන වචනයක්. එක වචනිනුත් කර්මස්ථානේ වල යන්න පුළුවන්. අවංකයි පිළිහිදුයි. ඔය වචන දෙක ගත්තාම මේ අවංකත්වයේ ළමයින්ට තේරුම් කරලා දෙන්න පුළුවන්. පිරිසිදුයි කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. කායික පිරිසිදුකමයි මානසික පිරිසිදුකමයි දෙකම තේරුම් කරලා දෙන්න පුළුවන්. ওই දෙක වඩනවා. මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගත ආලෝකයි පවු නොකරන මගේ හිත ආලෝකයි පවු නොකරන මගේ ගත ආලෝකයි ඔය ආලෝක කර්මස්ථානයක් ඔය අපම ධාන රාගී කර්මස්ථාන පොඩි උනා ළමයින්ට ඊටාම සුදු කර්මස්ථාන මේ වගේ පුංචි කවි කියන කර්මස්ථාන. ඒවා අපි අරගෙන අරගෙන මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, හැඩකට ගිරලා මහ පොළොවටපත් වෙනවා. හැඩවැල කියලා මෝඩියෝ මේ රැවටෙනවා. අතහර මිදුන දවසට නිවනම වෙනවා. දැන් මේවා මේ කාව්‍යමේ කර්මස්ථාන. තරුණ වයසයට උපත් ගැලපෙනවා. මොකද රූප මතේ මත් වෙලා ඉන්න මානසිකත්වයේ දින අයට බොහොම ගක්ම හොඳයි. හැඩෙන දේ හැඩෙට, විදෙන සෑම දේ විදෙට නැතෙන දේ නැතෙත අතර මිදුනම නිවන් දකිතු. දැන් ඔය මොනවා හරි බඩු මුට්ටු අරමයා තියාගෙන ඔය ආසාවෙන් ඇවිල්ලා බැරිලා ඕවා පස්සේ හිතාගෙන වැඩි වයසට ආයේ ඉඳලා. වයසට යනකම් විතර දී කරන්න පුළුවන් පහසු කර්මස්ථාන. කැඩෙන දේ කැඩෙත. විදෙන හැම දේ විදෙත. නැහෙන දේ නැහෙත. අතර මිදුනම නිවන් දකිත. දැන් මේවා කර්මස්ථානයක් වශයෙන් විතර බලන්න පුළුවන්. පොඩි තිබුණාට පොඩි නෑ. දැන් මේ කියන මේ පිළිබඳ විස්තරය හරි ඉස්සෙල්ලාමත් කියුණා. මේ මූලික ප්‍රශ්නේ. කාමයන්ගේ ආදීනව දැක ගැනීමට මේ අමාරු වෙන පන්න තියෙන හැටියක් දැන් අපි කිව්වේ. මොකද හේතුව ඒ ඒ දේවල් අපි හුරු පුරුදු කරගත්තොත් පංචකාමය. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන. මේ පංචකාමයන්ගේ යමක් කුරුකුරුතු කරගත්තොත් අපිට හුඟා සමාරුයි ඒක අරගන්න. අපි පුරුද්දනවා කියන වචනයක් තියෙනවා. ධන්වැල් කෑල්ලකට ධන්වැල් කෑල්ලා පුරුද්දනවා. පිළිද්දුවාට පස්සේ ඒක වේදීන් ගලවන්න. අන්න ඒ වගේ හිතට පුරුද්දා ගන්න ඒවා කියන්නේ. පුරුද්දා ගන්න එකට කියනවා පුරුද්ද. රූපකාමිය පුරුද්දා ගත්තොත් සද්දකාමිය පුරුද්දාගත්තොත් ගලව ගන්න හරි අමාරුයි. ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම පුරුද්දාගත්තහම ගලව ගන්න හරි අමාරුයි. ඕවට කියනවා පංචකාම පුරුද්ද. මේ මාර්ගයේ වන්නකොට තියෙන ලොකුම බාධකයක් තමයි පංචකාම පුරුද්ද. දේශියෙන් ගලව ගන්න බෑ. ඇදලා ඇදලා ගලවන්න බැරුවහම අර මයින්හාව අදිනවා ලිපේ දාලා හත් වෙනකන් අර පුරුදු පුරුදුම දන් වැඩ. හත් වෙලා හත් වෙලා ඇදුනාට පස්සේ අපිට පොඩ්ඩක්වත් අදින්න ඕනේ නැහැ. දන් අර පුරුදු උණු වෙලා ගියාම කෑලි දෙක වෙනවා. පොඩ්ඩක්ම මහන්සියක්. ඇදලා හදන්න ගියා නම් අලි දාලා අද්දවන්න ඕනේ එක. අර උණු වෙන්න හත් වෙන්න දාලා වෙලා ඕල් ගන්න හත් කරගත්තා නම් කිසි මහන්සියකට කුංචි මහන්සියකින් නිකාම දෙකට වෙලා යනවා. මෙන්න මේ වගේ පුරුද්දාගත් ඒවා අයින් කරගන්න. ඒවා හත් කරලා ගිනියම් කරලා කරන ක්‍රමේ තමයි ධර්ම අවශ්‍යයි. දැන් මෙතෙන්දි දකින්න ඕන හේතුඵල ධර්ම. හරි අමාරු වැඩක් තියෙනවා. මම කොහොමද මේවා අත්හැරගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගේ දොර අත්හැරලා යන්න බෑ, ඉඩකරන් අත්හැරලා යන්න බෑ. කොහොමද ආලා යන්නද? ළමයින්ට කොහොමද? අතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගෙවුම් ටිකක් දාලා යනවා. ප්‍රවාහකරමුගේ සහචර මිනිසක් ඇවිදින්න. සතියක් ඇතුළත නොගිය ඔක්කොම මරනවා. ඉංග්‍රීසි ඉස්සෙල්ලා අවල් දවසේ පාර. දැන් මොකද කරන්නේ? අනේ ප්‍රභාකරම් කියලා ළමයි ඉන්ටර්වියු වල යන්න විදියක් නැහැ. අද ගේ දාලා ගිහින් ඉන්න දෙයක් නැහැ කියලා ඉන්නවා. අර බැරිය පුළුවන් නම් ඒක. අන්න ඇති වෙන වෙනස ගැහේ. අනේ මට නොවි ඉන්න විදිහක්. ඔන්න පිරිසක් ඇවිදින්න. බීපීఓන්ගේ පරිගණ වැඩ කරලා ගිහින්. හැම තැනම තියෙන මත්පැන් වලට කුමාකරණ කාර්යව වහදාලා තියෙනවා. දැන් විද්‍යාව පිළිගන්නේ නැතුව කියන ඕ බොව් වෙන කියන්නේ ඒකේ බිවෝ වැඩේ නැහැ ලේවම් ගියේ මල. තාලේ බිවෝ උත් මල. පුරු වේවද ගියා. දෙන්නට රුන්නේ නට ඕකුණ කොහොමද කරන්නේ? විශ්වාස කරන්නේ නැද්ද? දැන් ආ විසාන හැමතැනම තියෙන මත්පැන්ට වහදලා. අර මත්පැන් බීලා ඉඳ බැරි එක රැයට බොන්න බෑ නැතුව ඉඳ බෑ. දවල් නැතුව ඉඳ බෑ වෙවුරනවා කියපු එක දැන් ඉන්නේ නැහැ. දැන් අපූර්ව දෙයක් නෙමෙයි පුළුවන්. යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඉන්නවා අත්තර ගන්නද? හැබැයි ආ බලයන්. උඩ ඒත් හැදිලා. දැන් බලයන්. යයි. ඒකත් අත්තරින්. දැන් මේ අත්හරින්න බැරි එකද තිබෙන්නේ හිතේ පිටිච්ච කුණුකමක්. ඇත්ත වශයෙන්ම තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව තිබිච්ච මොඩකම මිසක්. බැරිකමද මේ තියෙන්නේ? කිසි දෙයක මේ බැරිකමක් නෙමෙයි මේ තියෙන්නේ. මේ සමාජයේ හිතේ තියෙන අදායකය. උත්සා වාක්‍ලේ වේලියාවා සම්මැට ඉක්වි වේවා. ගත්තා වූ අදිෂ්ඨානයේ ඉෂ්ට කරගෙන මිස නොනැවතීමේ කියලා. ධෛර්යය වැඩි කරලා මෙන්න මේ විදිහට වහින්න කියන මේ ආර්ය මාර්ගයේ ගුණය කරා. හැබැයි මේ සුළු කාලයේ මේ දැන් සිගරට් බොන්න බෑ සිගරට් බොන්න නැතුව ඉන්න බෑ කියන කෑ ගහන එක. අර පෞල් කාලේ වගේ කට කපන්න පටන් ගත්තා නම් එහෙම වුණා දැක්කේ. නොවි ඉන්දිය ඒ ගොයි. හොඳයි මාසයක් නොවි හිටියෝ. ඌ ඊට පස්සේ මොකද කියන්නේ? අර ඉස්සෙල්ලදී අභාරය දිනවා. මේ පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස හරි අමාරුයි. හැබැයි කට කපන ඉඳලා ඉස්සරහ ගොල්. දැක්ක ගම කට කපනවා වැඩෙන් කට කපලා. ඒ වුණොත් එහෙම. කිසි කරදරයක් නැහැ අපූර්වට ඉන්නවා අමාරුවෙන් අඬ අඬ හරි කමන්න ඉන්නවා සුමානේ. සුමානේ බැලන්නට පස්සේ මොකද? හැබැයි මුංගේ නීතිය නම් හරිම වැදගත්. මම යන්තම් සිගරට් බිල් නතර කරගත්තේ මොවුන් විදිහ බැරුවේ කියලා ඔය වැඩි තමයි. කියන්නේ. දැන් හරි සන්තෝෂයි. අසහනයක් තියනද? එහෙනම් මේ හැම එකකටම විතර අසහනයක් මත වෙලා තියන්නේ ඇයි? මෙන්න මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන පත්‍ය ලබාගෙන ලැබු විඥානය. මේ විඥානීය ආහාරයෙන් ජීවත් වෙන විදිහ දේශනා කරලා තියෙනවා පැහැදිලිද? අනාවරණ ඥානයේ සියලු ආකාරයෙන් දැකලා බුදුන් වහන්සේ හැම පැත්තෙම දැකලා පින්නේ හේතු. විඥානීය කවදාවත් නිකම් පහළ වෙන්නේ නැහැ. Taman විදිහම කවදාහරි හිතෙන් කායෙන් වචනයෙන් කරපු වැඩ පිළිලක් මුල් කරගෙනයි විඥානීය පහළ වෙන්නේ. මේ පහළ වෙච්ච විඥානීය ජීවත් වෙන්නේ ඒකම ආහාර කරගෙන. ඒ හිතෙන් කායෙන් වචනයෙන් කරපු දේවල් ආහාර කරගෙන. ඒ ආහාරයෙන් පෝෂණය වෙන සාකල් විඥාන බලවත් වෙනවා. වද දෙනවා. ඒ විඥානේ නිරෝධ කරගන්න ඕන නම් ආහාරය නිරෝධ කරා. උත්සාහයේ වීර්ය බලන්නේ බොහොම ටික කාලෙ. එක සතියක් උත්සාහයේ වීර්ය බලලා එක් ගහක් අපේ හිතවිලා පහළ වෙන්නේ නැතිව බේරගත්තොත් හත් දවසකින් යනවා. ඒ විඥානේ කරනවා. හැබැයි ඒක කරගන්න බැහැ ඒක කෙනෙකුට. වතුරක් දෙන්නේ නැතුව, කණ්ඩක් දෙන්නේ නැතුව සතේ බැදලා තිබ්බනම් හත් දවසේ මැරෙනවා. මොන විදිහ කන්න පොඩ්ඩක් අඳුන්නේ නැහැ. හැබැයි ඒ කරන්න බැරි එකට වතුර විතරක් දෙනවා කන්න නොදී. 7000ෙන් මැරෙන්නේ නැහැ මාස ගාණක් ජීවත් වෙනවා. හැබැයි ටික ටික හැදලා හැදලා ඒත් මැරෙනවා. ආහාර දුන්නේ නැහැ වතුර දුන්නාට බේරන්න බැහැ. අර තීන හරි යහ මෙහාට පටලෝ පටලෝ තවදී දවසක් ජීවත් වෙනවා. මෙන්න මෙයාට සිතිවිල්ල වතුර වාදිනවා. සිතිවිල්ල පහ කරොත් 7000 විඥානේ දොල. සිතිවිල්ලට එනවා. හිතෙන් ආස්වාද විඳිනවා. කය වචන දෙකට ක්‍රියාත්මක ඉඳ දෙන්න. වේද විවි වේද වී ටිකෙන් ටික දුර්වලලා දුර්වලලා ගිහලා හිතෙන් පාලනය කරගෙන ඉන්න බැරුව යනවා. විඥානය වලාට පස්සේ ඉඳ නිදා. ඉතින් හිත පාලනය කර ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි කයයි වචනයයි දෙක පාලනය කරගෙන උත්සාහයෙන් ඉන්න පුළුවන් නම් විඥාණයට ආහාර නැති නිසා රාග විඥාණය මැරෙනවා. ද්වේෂයෙන් නැගින පුද්ගලෙක් නම් ද්වේෂ විඥාණයට ආහාර නැති නිසා ද්වේෂය මැරලා යනවා. විඥානය වැටෙනවා කියන්නේ ආගන්තුක උපක්ලේශය වැරෙනවා. පබස්සර මිදා බික්කේ විචිත්තන් කියන චිත්තේ වැරෙන්නේ නැහැ. එහෙනම් එන්නේ ප්‍රබෝධ වෙයි. ප්‍රබෝධ වෙනකොට ප්‍රබස්සර චිත්තයේදී අභාවෝධයක් ලැබෙනවා. අසහනකාරී මානසිකත්වයක් නැහැ. එන්නේ එන්නේ ඒතං සන්තං ඒතං පණිතං කිය කී නිවන් සතරේ හිත පිරලා ලස්සන පුජා පෙර විවිධ වාරපත් වෙනවා. ඉතින් මේක කාගුවක් කරන්න බෑ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකයේ සුන්දරත්වය හිත ගන්නා දේවල් නැති කරන්න බෑ. ඥානවන්තයෝ සමාධි ධර්මාභෝධයෙන් කටයුතු කරලා ඉක්මිලා සුද්ධ බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. ලෝකේ හදන්න බෑ. අපි හැදෙන්න ඕනේ. දැන් ඕකම තමයි හුදෙකින් තියෙනවා. ලෝකේ අපි අවශ්‍යනට අපි කොහොමද හැදෙන්නේ? දැන් ප්‍රඥාවක් වතු වෙනවා. ඒ අපේ ආධාරිකකම නිසා අපිට හැදෙන්න බැරි කම නෙදී. ලෝකෙ කොච්චරයි අපි ආ ඉස්සරහ කිව්වේ වුණා නැහැ. කොච්චරයි සමනාකරන්නේ. යනවා. එතකොට නෑ. එන අපි හොඳට පැහැදිලි වෙන අවශ්‍යයක නෙමෙයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපේ තියෙන අදායිරින් ඕන. මේ අපි දැනගන්න ඕනේ කරන්න දෙයක් නෑ. මොකද කවුරුවත් අපිට පිළිසන අත්තායි අත්තනෝ නාතෝ කොයි නාතෝ පරෝතියා. Tamange නාතත්තේ තමා විදිහ කරගෙන අනික කොහොමද කරලා තියෙන්නේ? අත්තනාව සුදන්තේන නාතන් ලැබෙති දුර්ලභ. මනාහේ දමණයටපත් වෙන තමන්ගේ අත්දැකීම. ඒ දුර්ලභ වුණා තත්ත්වෙටපත් වෙනවා. හැබැයි පත් වුණාට පස්සේ පේන්න තියෙන අසහනිය නෑ. ඉතලා තිබිච්ච එක දැන් හිතෙනවා මේවා එකක්වත් නැත්නම් මහා අසහනයෙන් දැන් මේ පේනන එකක් අතර වහා දින අසහනයි ජීවත් වෙන්න බෑ අසහනින් පීඩලා මැරෙන්න වෙන්නේ මෙහෙම නෝ කියලා හිතෙන්න පුළුවන් ඉතින් හැබැයි සුද්ධ වෙලා සුද්ධ වෙලා ආවට පස්සේ වෙනවා ඒ අසහනේ තිබුණේ අර පුන නිසායි සුද්ධ වුණාට පස්සේ ඒ අසහනේ නෑ ඒකයි ඒක දකින්න අභිඥාලානේ රූප කලාප වැනි දේවල් මේ මවන්ද ප්‍රාතිහාර්ය වෙන දේවල් කරන්ද කුමන ධානයේද සම්ප්‍රාදින්ද වැඩි කියලා මම අහන්නේ. චතුර්ථ ධානයේද සම්ප්‍රාදින්ද උපේක්ෂා ඒකාග්‍රතාව කියන මානසිකත්වයට පත්වෙච්ච කෙනෙක්. එතන පටන්ගෙන අෂ්ට සමාපත්තියට සුද්ධ කරන්නේ. එයා ඉතුරු සමාපatti හතරම චතුර්ථ ධානයේමයි. ධානයේ අති පාරිශුද්ධත්වයට පත් වෙන එක තමයි මෙනි සිද්ධ වෙන්නේ. එහෙම හුරු වෙන්න කෙනෙකුට ඊළඟට ලැබෙනා වූ ශක්ති විශේෂය තමයි Taman හිතන හිතන දේවල් ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙවි බලාපොරොත්තු පරිදි මැවෙන්න හැදෙන්න පටන් ගන්නවා. ඒකට සුදු අවස්ථාවක් ලැබෙනකොට ඒ ඒ ඉස්මලිය මතුවලා එනවා. මානසික අපේ චතුත්ථ ධානය තුළ නැගිලා සුද්ධ වෙනවා. චතුත්ථ ධානය ආවද බෑ. අංගන රහිත වූ කල්ලි, උපක්ලේශයේ දුරු වූ කල්ලි මේ ආදි වශයෙන් කියන්නේ අරගෙන අර්ථ සමාපත්තිය. එහෙනම් ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤාතන නිවසඤ්ඤාන ආසඤ්ඤාතන කියන දෙයට හිත වැඩි ඉන්නවා. එතෙන්ද සුද්ධ කරන පස්සේ චතුත්ථ ධානයේ හොඳ විදහාක්. ඡනේකින් සම්වාදින්න පුළුවන් පංචවිද වසීතා ආදී වශයෙන් මේවා ලැබෙන්න ඕනේ. ධර්මාභෝධී යන කෙනෙකුට කමත විදර්ශනා සම වැඩෙන කෙනෙකුට ඒවට අමුතුවෙන් උත්සාහයක් වීර්යයක් ගන්න දැනගන්න අවශ්‍ය නැහැ. ඒවා ප්‍රමාණිකූලව නිසි අවස්ථාවේ සකස් වෙලා එනවා. ඉතින් මේවා එකක්වත් අපි හිතන්නේ කිව්වොත් මේවා ලබන්න කිව්වොත් මේවා ඔක්කොම ලෞකික දේවල්. ලෞකික පැත්තත් තුළ ඉතින් බැඳෙන්න හැටියට වටනාදියක් තියනවා කියලා යන්න හොඳයි. ඒක මනසට බාධකයක් වෙනවා ලබන්න බැරි වෙන්නේ. අසාරත්වයේ දැනගෙන අත්හැරීමේ නොවැළමී මිදීමේ වැඩ පිළිවෙල හරියට කටයුතු කරගෙන යනකොට සමත විදර්ශනා කියන මේ දෙකම යුගනද්දව වැඩිනවා කියලා අපි. මේ දෙකම එකට වැඩි. මේ වැඩිීමේ පූර්ණත්වේ සමානුකූලව සකස් වෙනවා. ඒක අපිට ඕන දවසක් නෙමෙයි ගහක් හිටවාගත්ත ගොවියා. මල්පල ඕන්න. අනේ මේක හෙට පූජීවා, අනිදා පූජීවා, අද පූජීවා කියලා කිව්වත් මාසෙකින් පූජීවා කියලා කිව්වට වෙයිද කියලා. ඒකට පූජිනේ හිටි කාලයක් ඇතනම්. ඒ කාලේටයි ඒක පූජිනේ. ඒකට අවශ්‍ය කරන සාත්වකරණය තමයි ගොවියා කරන්න ඕනේ. ඒ වගේ ආර්ය මාර්ගයේ පූර්ණයකදී අපි කරනා මිසක් මේකේ ප්‍රතිඵල අහවල් දවසේ ඉන්නවාද කියලා අපිට ඒකට හිතන්න කියන්න දෙයක් නැහැ. ඒකාන්තයේ සූදු වෙලා දිනනවා. එක එක්කනාගේ ස්වභාවය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. සාත්තු අනුව සාස්ත්‍රීයත්වයේ හෝ නිහඬව සිද්ධ වෙනවා. පූජිනේ කාලේ පූජින. දැන් ගෝයා බී ඇටයක් අරගෙන එකක් කමද මිහ දාන. මෙනාර දාපු පිදුරු ගොඩේ දාන. අනික හරි කුඹුරට දාන. නිසරු කුඹුරට දානවා, සරු පැත්තකට දානවා, අර බීජ ටික. හැබැයි මේ ඔක්කොම තෙතවනේ තිබුණා නම්, නොදන්න මට්ටමටවත් තිබුණා නම් අර පිදුරු කොලේ තිබිච්ච ගොඩ දීච්ච එක කේලාරි ගහිලා කුංචි කොලයක් දෙකක් ඇවිල්ගෙන ඉඳලා ඒකෙත් ඇට දෙකක් තුනක් හරි පිදුරුනා. සූදෙන කාල තමයි එකක් පුදී. අර નિසරු කෙන දාපු નિසරු බීමට තාපේ. ඒකෙත් වී කරල් 10 15ක් තියෙන අර ලකන ඒකෙත් ඒක. හැබැයි අර වෙලාවට තමයි පිදුරු. අර සල්සාර පොළවේ දාගත්තත් ඒ වෙලාවට පිදුන එක ලොකු කරලක් ඒක. අන්‍යගේ සාත්ව හරියට කරා නම් පූදින දාන පූදි එදාට කරල පැහිලා ලොකු වෙලා ඉන්නේ සාත්වේ හැටි. අන්න ඒ වගේ අපේ ජීවිතය ආර්ය මාර්ගය වඩනකොට උත්සාහයෙන් වීර්යයෙන් හරියාකාරව වැඩු මට්ටමද. ඒ මට්ටම තමයි සාත්. ඒකේ ප්‍රතිඵලය ආපුදාට වැඩි මට්ටමට අනුව ප්‍රතිඵලයක් වන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ මේ බාහිර දේවල් ගැන මයිලින් ගැන මේවට ඉඳ තියන්න එහෙම යන්න එපා කල්තියා මේවා ඔක්කොම අතරමං කරනවා මාර්ග පාක්ෂිකව බලා ඉන්නේ මේ අවස්ථාවමයි. උගදීනේ කොටු කරන්නේ මවන්න යන්නේ කියලා. මවන්න යන එකෙන් කොටු කරලා තමයි පහර ගහලා යන පිස්සා කරන්නේ. මේ පරිස්සම් වෙන්න ඕනේ මේ පැත්තේ වලට යන්න බෑ. දෝමනස උපායාස කියන වචන දෙක. දුක්ඛ කියන්නේ කායික දුක්ඛය. කායට දැනෙන එක. දෝමනස කියන්නේ මනසට දැනෙන එක. ද මන අස මනස දෙකක් ඇසුරු කරනවා කියන එක. දෝ මන අස ද මන අස කියන. ද කියන්නේ දෙකක්. මන කියන්නේ මැනීම. ඊට දැන් දෙකක් ඇසුරු කරනවා. යම් කිසි අරමුණක් අල්ලාගෙන. ඒ අල්ලාගත්ත අරමුණ Tamanට ඕන හැටියට පවත්වාන්න බැරුවා. Tamanට ඕන හැටියට පවත්වා ගන්න ඒකට ආධාරයෙන් තවත් මානසිකත්වයක් ගන්නවා. Tamanට ඕන හැටියට පවත්වාන්න බැයි නම් ඒකට විරුද්ධකාරී කියන දේ. එයා දෙවෙනියට ගන්න මානසිකත්වයේ විරුද්ධකාරයට පහර ගන්න එක. එයා ලෝමනස්සේ හැම වෙලෙම දුෂ්ටයයි. දෙවෙනි මන ආශ්‍රය කරන්නේ ඒකයි. ආස්වාදය බලාපොරොත්තු එක මානසිකත්වයක ඉන්න කෙනෙක්. ඒකට පහර වදිනකොට ඒක ජය ගන්න සාමානසිකත්වයක් අර ගන්න. දෙවෙනි මානසිකත්වය ගන්නේ පහර ගන්න. එහෙනම් පහර ගන්න මානසිකත්වය ගන්න එකම ගැටීම් සහගතයි දෝෂය. ලෝමනස්ස හැබැයිම මනසේ ගැටීම් සහගත දෝෂිතාවය. අර දුක කියන එක කායයට දැනෙන දුක. දෝමනස කියන්නේ හිතට දැනෙන දෙවෙනි මනස කරගත්තේ ගැටෙන්න ඒ කොටස. දෝමනස කිව්වේ ඒකයි. උපායාස. උප කියන්නේ ආසන්නයටපත් වෙලා. ආයාස තත්ත්වයෙන් ඉන්නවා. ඒකෝර උප ආය ආස උපායාස. උප කියන්නේ ආසන්නයේ කරගත්තා ආය කියන්නේ එකතු කරගත්තා ආස කියන්නේ ආශ්‍රය කරා ආසන්නයට එක් වෙලා ආශ්‍රය කිරීමට කියනවා උපායාව. මොනවද? දුකයි දුම්නසයි ආවට පස්සේ. දැන් ඉතින් වෙච්චදී මට වෙච්චදී මට වෙච්චදී කියකේ ඒකම ආසන්නයට වෙලා ඒකම ආයේ ඒකන වෙකතිවි ඒකම ආශ්‍රය කරනවා. අන්න උපාය ආශ්‍රය. අනේ මට වෙච්ච දෙයක්. අනේ මට කරපු දෙයක්. මෙහෙම වෙයි කියලා මං හිතුවා. වෙන හිතිවිල්ලක් ගන්න යන්නේ නැහැ. අරකෙම දුක් වේවි ඒකම අරමුණු කරගෙන ඒකම යලි යලි ගොල්නගනවා. ඒකම නිර්මාණය කරගෙන ඒ දාහේ යලි යලි විඳිනවා. අනුපායාව. වටිනා දෙයක් තියනවා කියන දෘෂ්ටිය මුල් කරේ තමයි මේ සියල්ලටම මුල වෙන්නේ. දුක්ඛ දෝමනස උපායාව. ශෝක පරිදි. සුවයි සුවයි කියන එක තේරලා යන පැත්තක් ගන්න එක ශෝක. පරිණේවද කියන්නේ. ඊට අනුකූල වන්නා වුමුදී ඒකට ගැළපෙන දේවල් ඒකටම දෙනවා. ඒ ලෝකානුකූල දේවල් දෙනවා. අනේ මේ කාලෙත් මට මෙහෙම වුණා, මේ කාලෙත් මෙහෙම වුණා. මට අද විතරක් නෙමෙයි මෙහෙම කළේ. ඔය මේ මේ කාලෙත් මෙහෙම කළා. අනේ පරිදේව කරනවා. මතක් කර කර මතක් කරගෙන අනුකූලව අමුලාමුණ අර දුක විඳිනවා. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඒ කියන්නේ වෙන්නේ එහෙමයි. Thank you. විවාහ කුමාරයා මේ වපිස් මඟුල් දිනේහි වඩන ලද භාවන සහ වඩන ලද ධානය කුමක්ද කියලා අහනවා. සිදුවත් කුමාරයා ප්‍රථම ධානයේට සමවැදිලා හිටියයි කියන එක තමයි පෙන්නලා තියෙන්නේ මූලික දහම් ග්‍රන්ථවල. සමරු දෙවෙනි ප්‍රථම ධානයේට සමවැදී හිටියා. ඊට පස්සේ ලියාපු ඊළඟ අටුවා පොතල පෙන්නලා තියෙනවා ආනාපාන සමාධිය ආනාපාන හතියේ ප්‍රථම ධානය ලබාගෙන හිටියා කියලා. දැන් මෙතෙන්දී දකින්න ඕනේ දෙයක් කියන්නේ ධානය විදියක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. පාරමිතා පිරීමෙන් ලැබෙන පුණ්‍ය විදියක්. දැන් පුණ්‍ය විදිය ධානය විදිය පටලවා ගත්තාම දැන් ප්‍රශ්නයක් එනවා ආනාපාන එතෙන්ද ඉන්නකොට අහස නැගිලා පළක් බැඳගෙන උඩ හිටියා කියලා. ධානි පොත්වල තියෙනවා. දැන් ප්‍රථම ධානයෙන් පුළුවන් ද ආකාශයෙන් නැගෙන්නේ එහෙනම් ඒතකොට ඒකේ ඉරිදී බෑ කොහොමද කියන ප්‍රශ්නයක් මත කර ගන්නවා. ප්‍රථම ධානය කියන එක එකක් එතෙන් ලැබෙන පුණ්‍ය විදිය. මහා බෝසතාණන් වහන්සේලාගේ පාරමිතා ගුණය මත විලාප විලාප ලැබෙන පාරමිතා බලයේ පුණ්‍යයේදී තමයි මේ අවස්ථාව තුළ එක එක විපර්යාසයක් කරලා තියෙන්නේ. ඒවර සූර්යයා තියෙන පැත්තටම ගහේ හේවණල් හේන විදිහට පිළිදීමක් විදියට කියනවා. ඉතින් මේ වගේ තියෙනවා එක එක ඉදි ප්‍රාතිහාර්ය වෙන්න පුළුවන්. දැන් උනාදී මේ අර උපත් වේලාවදී මේ කියුම් මල් කියුම් හතක් උඩ ගියේ අවස්ථාව ගැන. මේවා පුණ්‍ය ඉන්දියත් එක සම්බන්ධ වෙනවා. මේ සාමාන්‍යයෙන් ලෝක විදියේ විදිය කරන්න පුළුවන් ඒවා නෙමෙයි. පාරමිතා බලේ ආස්ථා. එළිය. නිදහස් භාවයේ තමයි උන්වහන්සේ ඉඳ බැලුව ආනාපාන. පහකල යුද්ධ මොකද්ද? අතුරු කල යුද්ධ මොකද්ද? කිරි මවුල් උස්සගෙන යහට දාගන්නා, මෙහාට දාගන්නා, වෘත්තාල් කරනවා, ඔක්කොම කර කර ඉන්නකොට අර මහා විශේෂ වප්පවරු උත්සවයේ වෙලාදී ඔක්කොම එකලා ඒ පැත්ත බලාගෙන හිටියා. කුමාරයා නිදහස් වුණා. අර පොඩි මනස වුණාට අපිට පේනවාට පොඩි ළමයෙක් වගේ පොඩි කෙනෙක් නෙමෙයි පාරමිතා පුරලා එකන් ඉඳලා උත්තරයන් වහන්සේගේ මානසිකත්වයේ අති විශලයි. උන්වහන්සේට පේනවා ආදරයෙන් අල්ලගන්න දඟලනකොට කොච්චර කරදරයක්ද ආදර කරන්න ඔය ඈතර ඈතුණා කොච්චර නිදහස් කාගේ ඇලුම් කිරීම කොච්චර බාධකද ඇලුම් කරන අය ළඟ නැත්නම් ඈතුණා නම් කොච්චර නිදහස් ඕක තමයි ආව මානසිකත්වය අත්දැකීම් වැලී මිදී කියන කොච්චර නිදහස කියන එක අපිට තමයි අන්තිමට නිගමනය කරගත්තේ ලෞතර බුදු වෙන මාර්ගයත් අත්තරේ නොඇලී මිදීමින් නිදහස් වෙන එක මිසක් වෙන එකක් නෙමෙයි කියන්නේ. මම එදා එකේ අත්දැකීම් රබරුක්ෂේ විදි ලැබුවා කියලා මතක් වුණා. ඒක තමයි එදාගත් එක ආදර්ශයට අරගෙන ඒ තුලින්ම මේ ලෞතර බුද්ධත්වයට මම පාදාගත්තා කියන්නේ. අල්ලගත්තාම කරදරයි අත්දැකී නොඇලී නිදහස් වෙනාම නිදහස. ඕක තමයි මානසික මූල ධර්ම. අර පසේ බුද්ධත්වයට පත් වෙන්නේ ඕක දැකලා. එක අවස්ථාවක මොකද කරන්නේ? එකර දැනතියක් දාස ගෑණියක් ඇවිදින්න වීපත් නා ඔය පැත්ත බලාගෙන හිටියා මේ අනේ වේද වෙවි මේ මහන්සියලා වැඩ කරන හැටි ජීවත් වෙන්න මේ මෙයා කරන්න කියලා රජකෙනෙක්. ඔක බලාගෙන ඉන්න මොකද තවත් දාසිය අපතෙන් ඩාව ඇවිදින්න වෙලා ඉන්න අතේ වලලු දෙකක් දාගෙන එයා කොටන්න පටන් ගත්තා. ජීටි ජීටි ගාලා මේ දෙක වදිනවා. රජුරෝ බලාගෙන ඉලියන් බලාගෙන ඉන්නවා. අර එක වලල්ලක් දාගෙන ඉන්න තිබුණ සද්දයක්. මේ වලලු දෙකක් දාගත්තාම ගැටීමක් තියෙනවා. ඒ වගේ මේ දෙකක් එකතු කරගන්න ගියාම මේ ගැටින් හරියෝ හිටියනම් පොකුත් නැහැ. කොහොම කියේ ඉන්නවද මොකද දන්නේ? මේ රජුරුවන්ගේ විදෝ බලහින් ගියා මේ රජුරුවන්ගේ මෙච්චර මේ අන්තපුරයක් තියෙනවා. මෙච්චර අපි මෙහෙම ඉන්නවා. මේ දාස ගෑන් දිහා බලාගෙන ලැජ්ජාට තවත් ඉන්නවා කියලා නැහැටි දියෝම් කියලා ඇදලා ගත්තා. ඵලයන් දිහා වන්න ගත්තාම දාපු. වන්නගෙන හොටල්ල පටන් ගත්තාම අතේ උදිනා වල්ලු කරලා ඉඳලා බැල බෙල්ල අතරකම්ම වල්ලු ගොඩා. එකම කන්දොස් පිරියාවයි චිරිපිරියාවයි හදියා. හදිරෝ කල්පනා කරලා වැඩි වෙන තරමට තියෙන හද්දේ මෙහෙම. තනි වෙන්න දැම්මම තනි වෙලා යනවා කියලා දාලා යන්න කිව්වා. ඊට කවුරුත් ජීවිතේ කියලා පස්සේ බුද්ධත් වෙලපත් වෙනවා. දැන් ඒක කතාව. දැන් මේ එදා ගත්තේ මොකද්ද? ඇතුලේ ළඟ වැඩි වෙන තරමට කරදර වෙන්නේ. ඇතුළු කරන දේවල් අතරින් වැඩි මිදීගේ තරමටයි විදහා. මෙන්න ගත මූල ධර්ම. හිත සාන්තියපත් කරන මූල ධර්ම. එතන පිළිලා තමයි උන්වහන්සේ මොනවයන් ඇතුළු කරනවා. ඇහැ රූප ඇසුරු කරනවා, කන ශබ්ද ඇසුරු කරනවා, නාසය ගන්ධ ඇසුරු කරනවා, දිව කය රස ඇසුරු කරනවා, කය පොට්ටබ්බේ ඇසුරු කරනවා, මන ධර්ම ඇසුරු කරනවා. ඇසුරු කරනකොට නිකත් වෙන්නේ. මොකද ඇසුරු කරන්නේ? අත්තර පහන් දහව. අන්න පහ කලේ ඉත පහ කළා ඇසුරු කළේ ඉත ධර්ම. අත්තරීම නෙවෙයි විදීම ඇසුරු කළා. අල්ලාගෙන ඉන්නවා පහ කළා. ආසස් වසාදෝ කරා. ආනාපානිය උතන. ඒකෙන් යථාභූතය ලැබුණා. ඒ ලැබු චිත්ත පාරිශුද්ධිය තමයි චතුත් අධ්‍යානියේ අතිචිත්ත පාරිශුද්ධියට ගිහිල්ලා එතනින් තමයි පෙරේතු කන්න කියලා දකින්න ඕන පහළ. ඒ රාජනම් පූර්වේ නිවාසයන්තු සූපාප ලැබලා ආශ්‍රාක්ෂය ක්‍රීවත් එක ලෝතර බුද්ධන්තරපත්. ඉතින් ඒක මේ එකයි. ඉතින් ඒ වෙන අද දීලා තියෙනවා වායුවත් අරගෙන උස්සන පාත් කරන ක්‍රම. ඒක එක්තරා විදිහක අර අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මෙහෙ ගන්න එක. ඒකයි ගලපෙනවා ඒක. ව්‍යායාම. ව්‍යායාමයක් තුළ ඇගේ තියෙන කායික මන්ත්‍ර වාපීතෙන් හිරවිලා විචාර කර්මස්ථානේ වඩලා ඊට පස්සේ මේ කැප්පු වේදනාව එනකොට සුසුම් හරියට පටන් ගන්නවා නිදහස් කරගන්න. මේ කුසුම් හරියට හරින්න සහැල්ලුවටපත් වෙලා පස්සද්ද සම්බොජ්ජංගේ ලැබෙනවා. එතන සමාධිය නිසා නිතර වායයටපත් වෙලා උපේක්ෂාරපත් වෙලා බොජ්ජංග තුනක් වැඩිලා. වැඩනොත් නිදහස් වෙලා පාවිලා හිටිනවා. අන්තෝර අවිතක්ක අවිචාර සමාධිය. එතෙන්ට ආවා. මේ සවිතක්ක සවිචාර සමාධිය කර්මස්ථානයේ වැඩ. අවිතක්ක අවිචාර සමාධිය අරගෙන පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ෂා සම්බොජ්ජංගයයි වගේ. සවිතක සවිචාර සමාධිය ධම්මවිචේ සම්බොජ්ජංගයයි විද්‍ය සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජංගයයි වගේ. ওই දෙක මාර්ගයෙන් මාර්ග කරගෙන යනකොට අපුල් වෙනවා හොදෙනවා අපුල් වෙනවා හොදෙනවා. පලායයෙන් දුක් වෙනවා වගේ මනස දුක් වෙලා ඉන්නේ. ලෝකයක එකක්ම කිව්වොත් තවත් උපමාවක් වෙන්නවා සංකාරියේ හතරන් වල පදම ගන්න. අපද්‍රව්‍ය ඉවත් කරන්න. ඒකට ගන්න ක්‍රමයක් තියෙනවා. හතරක් අරගෙන කෝවේ දාලා අපි ලිපේ තියලා ගිනි බිබිනා උණු වේ. ගිනි බිබගෙනම ගියොත් හතරක් ප්‍රමාණය ඉක්මවා රත් වෙලා හිටන් අළු වෙන පටන් ගන්නවා. එනිසා පදම බලාගෙන ඒ මට්ටමට එනකොට ගිනි බිබීම නවත්තලා. ඒකට දිය ඉකිනවා ඩිවිලි. දිය ඉකිනවා අර පදමට සමානුකූලව ආයි පහු නිවිලා එනවා. අර දියයි හිඳ ඉන්න මොකද වෙන්නේ? අර බැඳලා තිබිච්ච කාබන් එක අර වතු එක තිබිච්ච දේත් එක රසායන සංයෝගයක් වෙලා පිච්චිලා ආගලයක්. අත්තරන් ටික දීප්තියවත් සිදු වෙන්න පටන් ගන්නවා විතර. ඊට පස්සේ ආවරණ හදා ගැනීමට අවශ්‍ය කරන සුද්ධ රත්තරන් වෙන් කර ගන්නවා. ওই විදිහට ගිනි පිපිනවා, දිය හිනවා, ගිනි පිපිනවා, දිය හිනවා. ප්‍රමාණිකූලව දන්න කෙනා අවධානය යොමු කරගත්තොත් එයා හොඳ රත්තරන් ගන්නවා වගේ. භාවනානි යෝගී යෝග භාවනානි යෝගී වෙන්නේ යෝගියා. ඔය ක්‍රමයේදම ඔය වැඩ පිළිවෙලගෙන ගෙනියන්න. අර බොජ්ජංග තුනක් එය වඩනවා බොජ්ජංග තුනක් නැවත නැවත තුන වඩනවා. සතියේ හැපිලිම බලා ඉන්න අවධානය. දැන් සත්‍ය කොහොමද? ඔය පෙමිණි ගෙනියන්නේ. අද දවසට අපි හුඟක් අවශ්‍ය ප්‍රශ්න හුඟක් නිදාකරණය කරගත්තා කර්මස්ථාන ආදියට වැඩිවා. ඒක අද විශේෂයෙන්ම දවසේ සෑහෙන සාසන මාර්ගයක් අනුගමනය කරලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ කරගෙන මාර්ගය වඩා ගත්තා. අද දවසේදී මේ හේතු යහපත උදා කරගත්ත මේ සෑම කෙනෙකු පින්නතුන් කිරී දාන මාන පූජා සත්කාර සිදු කරලා පින්නත් පිළිද ඒ වගේම ඒ අය සී කරලා ඒ අය කරා උත්තරීතර ගුණ සී කරලා පුණ්‍ය අනුමೋದනාවක් සිදු කරමින් අනන්ත ප්‍රවාහන ලෝක සත්‍යයත් අපි යමාසාන්ති විහිදුවා පතුරවන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක අනිවාර්ය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෑම කෙනෙකුටම යහපතක් වේවා.